කරන ස්වාමීන් වහන්සේ. ඒලයි මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වේද? ආ කතා කරන්න. අනන්ත මේ මම ඒ කියන්නේ ස්වාමීන් දේශනා ගීතයක් නහුවා. මට පොඩි මේ දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒකයි මම කතා කරේ. කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දැනට දැන් අවුරුදු 4කට විතර කලින් ඔය මම කීකෝපම සූත්‍රය කියන එක දේශනාවක් ඇහුවා. එතකොට මට ඒ වෙලාවේ මේ තේරුණා මේ අසකනාස ඔක්කොම ක්‍රියා කරන්නේ මේ සංඥා මගින් කියන එක. ඒක සංඥාවන්ගෙන් ක්‍රියා කරනවා කියන එක ඒ වෙලාවේ මොහොතේ තේරුණා. එනිකා පුදුම විදියට ඒක දැනුණා මේ මෙතෙක් කල් හිතන් හිටපු විදිය වැරදි කියන එක. ඊට පස්සේ ආයේ ඊට දවසක් ටික කාලයක් ගියාට පස්සේ ආයෙත් මේ පටිච්චසමුප්පාද දේශනාවක් ඇහුණා. ඇහුවා. ඒ කියන්නේ මම ඊටම බණ භාවනා මුකුත් කරමු කෙනෙක් නෙමෙයි. ඒකට ඒ දේශනාවත් එක්ක මම පොඩ්ඩක් කල්පනා කරා දැන් අතීතයේ නිරුද්ධයි මේ අනාගතය ලැබිලා නැහැ වර්තමානය තුල තමයි අපි ජීවත් වෙන්නේ කියන එක හිතුවා. එතකොට ඒ වෙලාවේ සංඥා අර කලින් තේරුණා වගේ සංඥා මගින් මේ සියල්ල අපි දැනගන්නවා ඒත් එක්කම නැති වෙලා යනවා. කියලා මේ එහෙම දෙයක් ඒ වෙලාවේ තේරුණා. ඊට පස්සේ මට තේරුණා මෙතන දැන් පවතින යමක් නැහැ කියන එක. ඒ කියන්නේ ශරීරය ධම්ම මේ විලාපත් වෙලා යන දෙයක්. ඒතකොට ඒක පවතින්නේ නැහැ. ඒතකොට සිත කියන එක මේ සංඥා එනවා නැති වෙනවා. නැති වෙනවා කියන එක තේරුණා. දැන් එහෙම එහෙම එකපාරටම ඒ ගැන හිත හිත ඉන්නකොට ඒ ඔය පරිසම්පාදේ ආවස්තු කරුණුත් එක්ක හිත හිතා ඉන්නකොට එහෙම දෙයක් එකපාරටම දැනුණා. ඊට පස්සේ මේ ඉතින් මට තේරුණා මේ මේ මම කියලාගෙන පවතින්නේ මේ සංඥා පමණයි ඇතුල් වෙන්නේ. එතකොට ඒකත් ඒකම නැතිලා යනවා. ඒකට මම කියලාගෙන පවතින තැනක් නැහැ වගේ. ඒකෝට ඊට මට හිතුණා මේ වටේ ඉන්න මේ ආందోලන කරන සියලුම මේ මනුස්ස ලෝකේ ඉන්න අය මේ තත්ත්වයෙන් තමයි ජීවත් වෙන්නේ කියන එක. ඒකෝට ඊට පස්සේ තේරුණා මේ කිසිම කෙනෙක් පවතින්නේ නැහැ කියන එක. ඒත් එක්කම මේ නිකන් දුකක් හිතුණා මේ ගැතියට මේක තේරෙන්නේ නැහැ දැන් කොච්චර කිව්වත් මේගොල්ලෝ මේ ජීවිතේ මෙහෙම ගෙවනවා නමුත් දෙන්නේ මේකයි මේකේ කිසිම කෙනෙක් නැහැ කියන්නේ. මේක පස්සේ ටිකකින් මම බැලුවා මේකේ පවතින යමක් තියෙනවද කියලා. ඒකට පළදී ගන්නවාට දස්කොලම් පවතින්නේ නැහැ. ඉරහඳ පවතින්නේ නැහැ. දෙවිවරු පවතිනවද බැලුවා ඒත් මේ ධර්මතාවයයි කියලා තේරුණා. ඒකට එහෙම කිසිම කෙනෙක් පවතින්නේ නැති ඔන්නත් තේරුණා. එතකොට කිසිම දෙයක් ඇත්තේ නැහැ. ගුවන්නම් මේ කිස්සච්ච ලෝකයක් ඉරක් හඳ ආලෝකයක් නැති තරක් කියලා තේරුණා. එතකොට ඒකට ලොකු බයක් ආවා. යනහරි සාල බයක්. මේ මොකද මේ අපි මෙච්චර කල් මෙහෙම ජීවත් වුනේ. නමුත් මේ හිතන මොකුත් නැහැ කියන එක. ඒත් එක්කම තොල්නාල්ට නිකන් ඒ වෙලාවේ ආලෝකයක් එනවා. හිතේ ලොකු බයකින් ඉන්න වෙලාවේ ආලෝකයක් දැක්කා. ඒ වෙලාවේ මම ගැන බුද්ධෝ කියන શબ્දය හැමතැනින්ම ඇහුණා. ඒත් එක්කම මේ ආලෝකය විහාර මරලා මම හිතුවා අපිට පිටට ඉන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ මේ දුකෙන් මිදෙන්න කියන්නේ මෙතනයි කියලා. ඒත් එක්කම මට ලොකු ශ්‍රද්ධාවක් ආවා බුදුන් දහම් සමගින්. ඒ වෙලාවේ මම ගැඹුරගෙන හිටියා. ඒකම ඊට පස්සේ මට තේරුණා මේ අපිට මේ දුකෙන් ගැලවීමේ මාර්ගය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරණේ හැම එතනින් අපිට ඒක අහගන්න තියෙන්නේ ධර්මය තුලින් සංඝයා වහන්සේගෙන් කියන්නේ. ඒකට ඒක ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. මටයි සහනස් මම ඇත්තටම මේ දැකපු දේ වෙන මට පොඩ්ඩක් කියලා සාල බයකුත් ආවා මට. මම වැරදි පාරකද ස්වාමීන් වහන්සේ එතකොට මේක දැක්කේ එහෙම නැත්තම් කියලා මට හිතුණා. දැන් ඒකද ප්‍රශ්නේ? ඔව් මට පොඩ දැනගන්න ඕනේ ඒක. ආ ඉච්ඡසත් යන බාන දැන් ඔබතුමිය සාමාන්‍යයෙන් මොනවා රැකියාවක් කරනවද? ඔව් ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් විද්‍යාව සාගන්තේ ඉගෙනගෙන පාඩියක් කරලා තියෙනවා. ඒකෙන් රැකියාවක් කරනවා ඒ වගේම වයසක් දැන් අවුරුදු 45ක් 45ක් වයස. එතකොට ඔබතුමේ කරන රැකියාව කුමක්ද? පරිගණක ශාස්ත්‍රයේ රැකියාවක් කරන්නේ. ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය වෘත්තිය. ඒ කියන්නේ විද්‍යාව විෂය. විද්‍යාව ඔව් පරිගණකත් ඉගෙන ගත්තා. මම සැලහිම් විශ්වවිද්‍යාලයේ උපාධිය ගණිත විද්‍යාව උපාධියක් කරා. භෞතික විද්‍යාව. ඔබතුමියගේ ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඔබතුමියගේ පැහැදිලි කිරීම බොහොම බුද්ධිමත් පැත්තක ඔබතුමියට ගොඩක් අතරම ඔබතුමියක තියෙනවා මේ දක්ෂතාවයක් තියෙනවා කුසලතාවයක් තියෙනවා ඔබතුමියට මේ ගැඹුරු දෙයක් අවබෝධ කිරීමේ හැකියාවක් තියෙනවා එහෙම කියන්න හේතුව තමයි ඔබතුමිය සමහරවිට බුද්ධාගම ගැන ගොඩාක් දන්නේ නැහැ දන්නේ නැහැ බුද්ධාගම ගැන ගොඩක් දැන ඇති බවකුත් තේරුණා. හැබැයි ඔබතුමියට කියන දේ වටහා ගන්න දක්ෂතාවයක් තියෙනවා. තේරෙන්න තේරෙනවා ඩක්කාලා මේ මේකයි කියන්නේ කියලා. ඔව් සමහරවිට. ඔතන අපේ දේශනා කොච්චර වගේ අහලා තියෙනවද? 10ක් වගේ ඇහුවා. මේ අහනකොට දැන් මට හිතෙනවා මම මේ දැකපු දර්ශනයත් එක්ක දැන් මෙතන කිසිම දෙයක් නැහැ. මේ ලෝකයේ කියන එක දැන් අරගෙන හඳේ ඉන්නවා වගේ ගතියක් ඒ වෙලේ දැනුනේ. කිසිම දෙයක් පවතින්නේ නැහැ මේ ලෝකයේ තුල. ඔබතුමියගේ අපි දන්නවා දැන් ඔබතුමිය දැන් කියපු ටිකේ අපිට වැටෙනවා ඔබතුමිය ගැන. අවබෝධයක් අපිට තියෙනවා ඔබතුමිය ගැන කියපු ටිකෙන්. අපි කෙනෙක් මනින්නේ රූපයෙන් පෙනුමෙන් නෙමෙයි. කියන වචන වලිනුත් නෙමෙයි. ඔබතුමිය නොදන්න දෙයක් ඔබතුමිය ගැන අපිට වැටහෙනවා. ඒ කියන්නේ ඔබතුමිය ගේ චිත්ත කම්පනයේ ඒ චිත්ත කම්පන වල ස්වභාව ගොඩාක් අපි දකිනවා. අපේ අත්දැකීම් සහිතව <coughs> විවිධාකාර දුරකථන ඔස්සේ අපිට ප්‍රකාශ කරන දේවල් අනුවත් අපේ අත්දැකීම් අනුවත් අපිට මනා අවබෝධයක් මේ වෙනකොට ඒ ගැන තියෙනවා. ලෞකික භූමියේ චිත්ත කම්පන තියෙනවා. විවිධාකාර චිත්ත කම්පන ඇත්තටම ඇති වෙනවා. ඒක අපි හඳුනා ගන්න ඕනේ මේ මේ චිත්ත කම්පනයක් තමයි ඔබතුමියගේ ඒ චිත්ත කම්පනයේ ස්වභාවයත් ඒකට හේතුවත් අපි දැනගන්න ඕනි. ඒ වගේම සාමාන්‍යයෙන් හැම වෙන ස්වභාවල් සමතය තුලත් තියෙනවා. සමතේ ධර්මයේ ගැන මුකුත්ම දන්නේ නැතුව අපි හිතමු Hindu භක්තිකයෙක් කියලා. ඔව්. Hindu භක්තිකයන්ට බොහෝ ඒ කියන්නේ මේ ප්‍රවණතාවයක් තියෙනවා වැඩි මේ චිත්ත කම්පන ඇති කරන ප්‍රවණතාවය වැඩි. ඒක නිසාම ඒගොල්ලන් Hindu භක්තිකයේ Hindu Hindu ධර්ම තුල බුදු ධර්මේ නැහැනේ. ඒක නිසා ඒගොල්ලෝ හුස්ම ඒකාග්‍ර කරලා හුස්ම දිහා බලලා සමතය තුළ පාවෙන අවස්ථාවක තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ට කෙලවරක් යන්න තේරෙන්නේ ඒගොල්ලෝ පාවි පාවි ඉන්න එකක් තමයි කරන්නේ. එතන ඒක ධ්‍යාන අවස්ථා එක එක එක්කෙනා එක එක අවස්ථාවල ඉන්නවා. එක එක ධ්‍යාන මට්ටම් වලින් ඉන්නවා. ඒ අතර ගොඩක් වෙනස්ම ඒ කියන්නේ ප්‍රකාශ කරන්න ගියොත් එහෙම විශාල පරාසයක් තියෙනවා. මොකද චක්‍රාවදි වෙනේවා තියෙනවා, කුණ්ඩලනී යෝග කියලා තියෙනවා. ඉතින් ඒවත් සිද්ධ වෙනවා ඇත්තට. මහා ශක්තිය පවා එයාටම ඇඟ හිරිපලාගෙන යන අධික ශක්තියන අධික විඩාව දාඩිය දාන ඒවා කය දඩඩු වෙන ඒවා ඒ වගේ භයානක තත්ත්ව පවා තේරෙනවා ජීවිතේ පවත්වා ගන්නට අපහසු වෙන තත්ත්වයට වා ලක් වෙනවා සමහර අය සමහර අය මානසික දැන් අපේ අපි මානසික රෝහලේ පවා ඒ කියන්නේ පිස්සන් කොටුව කියලා කියන්නේ එතන පවා ඉන්නවා එවැනි අය ඒ අය බෙහෙත් පවා කරන අය ඉන්නවා. මොකද ඒ චිත්ත කම්පවල ඊටාම ඒ කියන්නේ භයානක තත්ත්ව පවා තියෙනවා. ඒක නිසා තමයි ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. නමුත් දැන් ඔබතුමියට එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔබතුමියට චිත්ත කම්පනයක් තමයි ඇති වෙලා තියෙන්නේ. හැබැයි මේ චිත්ත කම්පනය ඇති වෙලා තියෙන්නේ ඔබතුමිය මේ ධර්මකාරණා මෙනෙහි කිරීම තුළයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමියගේ අර ඔබතුමියගේම අතුලාන්තයේ තියෙන අර වටහා ගැනීමේ අවබෝධ කර ගැනීමේ හැකියාව නිසාම ඔබතුමීට වැටහිලා තියෙනවා මේ ලෝකයේ එහෙම දෙයක් නැති බව. ඔව්. ඔබතුමීට ඒ වගේම වැටහිලා තියෙනවා මෙතන කෙනෙක් පුජ්‍යලයකුත් නැති ස්වභාවයක් වැටහිලා තියෙනවා. ඒ අවබෝධයක් තමයි ඒ කියන්නේ දැනුමකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැනුමකින් ඇවිල්ලා තිබ්බට ඔබතුමිය තාම ඔබතුමියට ආස හිතෙන දේවල් තියෙනවා. ඔබතුමිය සතුට වෙන දේවල්, කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. ඔබතුමීට සමහරවට කේන්ති යන ඒවා අවස්ථාත් තියෙනවා. ඒවා තාම තියෙනවා. තියෙනවා. ඒව නැති වෙලා නැහැ. නමුත් ඔබතුමියට අර දැනුම තියෙනවා. අර දැනුමින් ගිය අවබෝධය තියෙනවා. ඔබතුමිය දන්නවා මෙහෙම දෙයක් නැති බව. නමුත් ඔබතුමිය අර ආත්මය කියන එක ඒ ඒ තුල තාම ඉන්නවා. ඔව්. එතර චිත්ත කම්පණයට හේතු වෙලා තියෙන්නේ ඔබතුමියගේ අර දැනුමමයි. දැනුම තුලින් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඒක ඒක මෙනෙහි කිරීම තුළ ඔබතුමියට එවැනි දෙයක් නැති බවට අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඔව්. ඒක හොඳ පැත්තක් ධර්මයේ තුල. නමුත් ගලප ගන්න බැරි වෙලා තියෙනවා. මොකද යායුතු මාවත ලිපිනේ නැතුව ගමන ගිහින් තියෙන්නේ. ඔව් කොහොමද දන්නේ? ඔව් ඇඩ්‍රස් එක නැතුව පාරට බහැලා ගමනක් ගියාම බස් එක යන කෙරවලට යනවා. නමුත් මොකටද ආවේ කියලා දන්නේ නැහැ. අන් දැන් බහැලා බලනවා කොහෙද ඉන්නේ මොකද්ද දැන් කරන්නේ කොහෙද ආවේ කියලා. ඔව්. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. ඔව්. මාර වැඩක් වෙලා. පදුනේ කියලා තේරුනේ නෑ. සංඥා ඔක්කොම ඔක්කොම මාර සංඥා ආත්ම සංඥා කියන්නේ මාර සංඥා. ඒක නිසා මේ ආත්ම සංඥාව නිසා වෙන දේවල්ට අපි කියනවා මාර වැඩක් වුණා කියලා. එහෙම නේද? ආත්ම සංඥාව තමයි මාර සංඥාව. ඒක තමයි මාර වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ නේද? ඔව්. බය වෙන්න දෙයක් නන් නැහැ. හැබැයි ඔය අතරමං වීම තුළ කුතුහලයක් තියෙනවා. ඔව්. මොකද්ද මේ කියලා. හොඳයි මේ ප්‍රශ්නේ අපේකත් හොඳයි. මේ ප්‍රශ්නෙට සමහර විට අපිට වැටහෙනවා යොමු කළ යුතුයමයට තමයි මේ යොමු කරන්න කියලා. සුදුසුම ගෙනාට යොමු කරන බවක් තමයි අපිට හැඟෙන්නේ. අපි අර පටාචාර හැමතැනම ඇවිදින ගිහිල්ලා ජේතවනාරාමයට ගිහිල්ලා බුදුන් වහන්සේ බැහැ දකිනකොට හැමෝම කියනවානේ ජේතවනාරාමයට යවන්නේ කවුරු හරි කියලානේ අතනට යන්න කියලා කියලානේ නේ. ඔව්. ඒ වගේ තමයි ඔබතුමියත් මේ කෝල් එක අරන් නේද? ඔබතුමිය දේශනා එකක් දෙයක් අහනකොට ඔබතුමියට වැටහුණා මේකට උත්තරේ තියෙනවා කියලා නේ. ඔව් මට තේරුණා කියන්නේ ස්වාමීන් වහන්සේ විසඳුමක් වෙනවා කියලා වැටහුණා නේද? වැටහුණා. ඒ කියන්නේ මෙතන නිවැරදිව මගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියලා මට තේරුණා අහන්නේ සුදුසුම තැන කියලා. මට මේක තේරෙනවා දැන් මේ වටේ පිටේ වෙන දේවල් මේවා පවතින්නේ නැහැ. මාවත ලිපිනේ දන්නේ නැති කෙනෙක්ගෙන් අර ඔබත් පාර ඇසුවේ අර සින්දුවකුත් තියෙන්නේ ඇයටත් පාරක් ඇත නැති ගානේ පාර දන්නේ නැති කෙනෙක්ගෙන් අහුවට වැඩක් නැහැනේ. ඔව් මම මීට කලින් ස්වාමීන් වහන්සේ ගැන කියන හැවුවාම කිව්වා මට ඒක නිකන් මානසික ප්‍රශ්නයක් තියෙන ප්‍රජෙන්ට් දෙයක්. එහෙම කියලා මේ මේක වෙන්න බෑ නිකන් මොනවා හරි දැකපු දෙයක්. ඒක තමයි වගේ කියලා. නමුත් මම මේක ඔය වගේ අත්දැකීම් උත්තරයක් තමයි හම්බුවේ. මම මට මේක හීනයක් නෙමෙයි කියලාත් හොඳටම විශ්වාසයි. නෑ නෑ ඔබතුමිය අවබෝධයට ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමිය දන්නේ නැහැ දැන් කරන දෙයක් ගැන. නමුත් මම මේක ටිකක් ටිකක් හිතුවා. දැන් කවුරු හතර කෙනෙක් පහළ නොවුණු යුගයක පසේ බුදවරු පහළ වෙනවා කියන්නේ. ඔව්. ඒ දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. ඔව්. <laughs> නමුත් ආත්ම සංඥාව ගිලිනවා. ඔව්. දැන් පසේ බුද්ධත්වයටපත් වෙනවා. නමුත් බුදු වෙලයි කියලා එයා දන්නෙත් නැහැ. ඔව්. එයාට කියනවා පසේ බුද්ධත්වයටපත් වෙනවා කියලා. ඒකට කියන්නේ. බුදු කෙනෙක් නැති කල්පයක ආත්ම සංඥාව ගිලිනවා. නමුත් බුද්ධ කියන සංඥාවක් නැහැ කොහෙවත්. දන්නේ නැහැ ඒ ගැන. ඒක නිසා එතනට තමයි පසේ බුද්ධත්වයේ දෙන්නේ. අපි දකිනවා සමහර වෙලාවට මේ ඔය සමහර අපි කියන්නත් හොඳ නැහැ. සමහර රටවල් වල මුකුත් මේ බුද්ධ ධර්මයක් එහෙම මුකුත් නැහැ. දර්ශනයක්වත් මුකුත් අවබෝධයක් නැහැ. සමහර පුජ්‍යලයෝ ඉන්නවා සම්පූර්ණයෙන්ම තමන්ගේ ශරීරෙත් අත්හැරලා මේ අනිත්‍ය වෙනුවෙන් කැප වෙලා අතපය පව මේ නැති කරගෙන තියෙනවා. අන්තිමටම ජීවිතෙත් නැති කරගෙන තියෙනවා. තිය කැමැත්තෙන්ම. එයාට ඒ ඒ සංඥාවලදී එයාට එවැනි අයගේ ස්වභාව බැලුවාම ඉන්නේ තමාර වෙලාවට ඔය කදු උඩට වෙලා ඔය තනියෙන් ඉන්නේ අර වීරයෝ වගේ තමයි එයාට දැනෙන්නේ. එහෙම අපිට අපිට තියෙන එවැනි මේ කියන්න අවස්ථා තියෙන හින්දා ඒ කියන්නේ. ඒ ඒ අය දන්නේ නැහැ මේ ධර්මයක් ගැන. හැබැයි සම්පූර්ණයෙන්ම ආත්ම සංඥාව නැහැ. අපි බලලා තියෙනවා. ඒ ඇයිට ධර්මයක් නැති වුණාට ඒ අය ධර්මයක් ගැනවත් දන්නේ නැහැ බුද්ධ ධාගමක් ගැන දන්නේත් නැහැ. නමුත් එවැනි අයත් ඉන්නවා. මේ මේ මේ ලෝකේ ඉන්නවා. මේ භූමිය තුල සමහර තැන්වල මේ බුද්ධ ධර්මයක්වත් නැති පළාත්වල ආත්ම සංඥාවක් නැතිව ආත්ම සංඥාව ගිලිුණා කියන්නේ ඇත්තටම මේ සබහා දහමට අයිති වෙනවා. ඒ තුල ඇත්තටම මේ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. නමුත් එයාට අවබෝධයක් නැහැ. ඒක නිසා එයයි දන්නේ එයයි අනිත්‍ය වෙනුවෙන්ම ජීවිතේ නැති කරගන්නවා. අරහතන් වහන්සේ බෙල්ල කපන්නවත් කපල යන්න කියන්නේ. අන්න ඒ වගේ අනිත්‍ය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ අතපය ඔක්කොම නැති කරගෙන ජීවිතෙත් නැති කරගන්නවා. ඒ අයට ආත්ම කතාවක් නැති නිසා. සමහරට කෙනෙක් මොන හරි ගඟට වැටුනොත් හරි ඒ අයගේ ඒ අයගේ ජීවිතේ නැති කරගෙන අර කෙනාව බේරනවා. ඒ අය ඒ අයව අත්හැරලා තියෙන්නේ. ආත්මය අත්හැරලා තියෙන්නේ. ඒ කියන්නේ ආ සලායතන ආයතන නිරෝධයක් තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම අත්හරින්න. කැප කියලා ඒව මෙයා මොනවත් හොයන්නේ නැති සේරම කැප කරපු අය ඉන්නවා. කෙනෙක් පුජ්‍යලේද්ද කියලාවත් හොයන්න බෑ. එහෙම කෙනෙක් හම්බුනම තමයි තේරෙන්නේ. සමහරට ධර්මයේ බැලුවම ධර්මය දන්නෙත් නැහැ. නමුත් ඔක්කොම අත්හැරලා. අපි දකිනවා මේ කැලාවල ඉන්න වැද්දෝ වගේ සමහරලාට උදකලාව මිනිස්සුන්වත් එච්චර මේකක් නැහැ. පුදුමත් හිතෙනවා බැලුවාම ඇත්තටම ධර්මයේ තේරුම් කරන්න තරම්වත් අවබෝධයක් එහෙම මුකුත් නැහැ. නමුත් ආත්මය නම් සම්පූර්ණයෙන් අත්හැරලා ඉන්නේ. සමහරට ඔය ගල් ගහකට වෙලා හිර වෙලා එහෙම අය ඉන්නවා. ඒ කියන්නේ භාවනා කරනවත් නෙමෙයි ධර්මයක් හොයනවත් නෙමෙයි. ආත්ම සංඥාව අත්හැරලා. අත්හැරලා. ඒක පස්සේ බුද්ධත්වයට යන පැත්ත. මේ බුද්ධ ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ නොවුණු කල්පෙක් කියලා කියන්නේ ඒකයි ඒ ස්වභාවය අපිට වැටෙනවා. නමුත් ඔබතුමියට තියෙන්නේ දැන් ඔබතුමියට දැන් ඔබතුමිය දැන් ඕක දැන් ඔබතුමියට අර කියපු ටික තියෙනවානේ ආසාව තියෙනවා හැඟීම තියෙනවා කේන්ති යන ඒවා තියෙනවා අලෙනෙක් තියෙනවා ඒක තියෙනවා කියන්නේ ඔබතුමිය එතනට තාම ඇවිල්ලා නැහැ. ආහ් ඒ කියන්නේ අර මේ අවස්ථාව දැන් අපිටම පටාචාර දරුවොත් නැති වෙලා මහත්යත් නැති වෙලා ගෙවල් දොරවලුත් නැති වෙලා සේරම අය මුණාට පස්සේ අතන්ට එනවා. ඔව්. ලෝකේ ශුන්‍යත්වයේ කරා ලං වෙන තැනට එනවා. ඒ කියන්නේ ආත්ම සංඥාව ගිලිහෙන තැනට ලං වෙනවා. ඔව්. ඒ මොහොතේ තමයි ඇත්තටම බුදුන් වහන්සේ මුණ ගැහෙන්නේ. එතනින්ම ඇත්තටම රහත් භාවයට සුදුසුයි. සිද්ධ වෙනවා කාරණා. දැන් අන්තිමාල ගත්තත් එහෙම දහස් ගණන් මරලා යන්නේ නමක් නැහැ නේ ආතප්පාතක් නැහැ කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අර අවසානයේදී අර අතරමං වෙනවනේ. අන්තිමට බුදුහන්සේ විසදනවනේ එයාගේ අතුලාන්තේ එයාගේ තිබුණු ඒ අතරම දක්ෂයෙක්නේ. ඔය අඟුලිමාල කියන්නේ ගුරුවරයාගේ දක්ෂම ගෝලයානේ. ඔව්. ඒකිනුත් අපිට පේනවා මේ දක්ෂ අයට තියෙනවා එහෙම හැකියාවක් අල්ලගැනීමේ හැකියාවකුත් තියෙනවා. සත්‍යයට આવොත් සත්‍යයට යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔව්. මෙතන ඔබතුමියගේ ආත්ම සංඥාව ගිලිලා නැහැ. ඔව්. ඒක ඔබතුමියට වැටහෙනවා. ඔව්. ඒ ඒ දේවල් තියෙනවා තාම රාග දේශ මොහ තියෙනවා. තියෙනවා. ඒක නිසා එතනට තාම පත් වෙලා නැහැ. අවබෝධය ඇති වෙලා තියෙනවා. දැනුම. දැනුම තුල අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂතාවයට තාම ඇවිල්ලා නැහැ. ශරීරයෙන් ඒක දැකලා නැහැ. ඒ කියන්නේ ඒක අභ්‍යන්තරයෙන් සත්‍යයට අවදි වෙලා නැහැ. Uh-huh. දැනුම uh-huh. තියෙන එක හරි. දැන් oh. කියන්නේ ඒ ඒ හිතපු දේ නිවැරදි. නිවැරදි. ඒ uh-huh. නිවැරදිතාවය තුළ කම්පණයකට ලක් වුණා. ඒක වැටහෙනකොට oh. කම්පණයකට ලක් වුණා. Oh, දැනගත්ත මෙහෙම ලෝකයක් නැති බව දැනගත්ත මෙහෙම දෙයක් නැති බව. ඒක වැටුණා වැටෙන මොහොතේ අංග හිරිගඩු පිපෙනවා වගේ රෝම කූප කෙලින් වෙනවා වගේ අර ඒකට කියන්නේ බහිකොට්ටා ඥානය කියලා. එතනට ආවා. එහෙමයි තමයි. පුතුම බයක් ආවා. බය, භීතිය ඇති වෙනවා. හැබැයි මේ භීතිය ඇති වෙන අවස්ථා කීපයක් තියෙනවා. දැන් උද්‍යව ඥානය හරහා එනකොට උදේවැය දකිනවා. ලෝ ඒ කියන්නේ වැය ඥානය දකිනවා කියන්නේ ලෝකේ නැති බව දකිනවා. ඔව්. ඒ නැති බව දැකීම තුලයි බහතුපට්ඨාන ඊගාව ඥානය උපදින්නේ. ඔව්. ඊට පස්සේ යාට උපදිනවා මුඤ්ඤුතු කම්මතා ඥානය. ඒ කියන්නේ මිදෙන්න ඕනි කියන හැඟීමක් එනවා. එහෙමයි. ඒ සත්‍ය අවබෝධ කරගෙන මිගෙන්න ඕනේ මිඤ්ඤුතු කම්මතා ඥානය එනවා. හැබැයි ඔතන තියෙන ඊගාව ප්‍රශ්නේ තමයි ආදීනානුපස්සනා ඥානේ තාම නැහැ. ඔය දස ඥාන ඥානයක් හරහා තමයි අපි මේ පැහැදිලි කරන්නේ. ඒක ඔබතුමිය ගාවට ඇවිල්ලා තියෙනවා. අනිත් එක සමුදය ඥානය ඇවිල්ලා නැති නිසා ඒක එන්නේ නැත්තේ. වය ඥානය ආවට සමුදය දැන් ලෝකයක් තියෙන ලෝකේ හැදෙන හැටි දන්නේ නැහැ. ඔව්. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ලෝකේ දැන් ඒකයි මේක සමුදය ඥානං කියන එක නැහැ. අවිද්‍යාව ප්‍රහීන වෙලා නැහැ. එතකොට අවිද්‍යාව බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ සමුදේ සමුදේ දැන් අවිද්‍යාව කියන්නේ සමුදේ අඥානං දුක්ඛ අඥානං දුක්ඛේ අඥානං සමුදේ අඥානං නිරෝධේ අඥානං නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන එකයි. අඥානං අඥානං කියන්නේ ඒ අවබෝධය නෑ ඥානේ නෑ. Mm-hmm. එතකොට ඔබතුමිය ගාව නැත්තේ දැන් සමුදේ අඥානං hmm. කියන ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහීන වෙලා නෑ තාම. සම්පූර්ණ වෙලා නැහැ. ගාන බාකෙට හැදුවා වගේ. උත්තරේ හරියට ඇවිල්ලා නැහැ. බලන්න දැන් දැන් ඕක වෙලා ටික කාලයක් වෙනවා. දැන් මොන පැහැදිලි කරලා ටික හොඳට මතකයි නේද? ඔව් මතකයි. ඒක ඔබතුමීට වැදගත් ඒ ටික. ඔව්. දැන් ඔබතුමීට බහිපට්ටා ඥානය ඇවිල්ලා තියෙනවා, වාය ඥානෙත් තියෙනවා. දැක්ක අත්තගම අත්තගමංච කියන එකට ආවා. ඒක සම්පූර්ණ වුණේ නෑ. සමුදේ ඥානං කියන එක නැති නිසා ඒ ඔබතුමා යුතුයකම්මතා ඥානෙට ආවා මිදෙන්න ඕනි කියන එක තියෙන නිසා තමයි මේ කුතුහලෙන් හොයන්නේ ආධිවපස්සනා ඥානෙ නෑ තාම අතන අඩුවක් තියෙන අර සමුදේ ඥානං කියන එකයි ආදා ආදීනවනුපස්සනා ඥානං කියන එකේ අඩුව තියෙනවා මේ දෙක ආවොත් ඔබතුමේ කෙලිම එනවා සංකාර උපේක්ෂා ඥානෙට හැබැයි පටිසංකාරනෝ තියෙන්න පුළුවන් තාම පටිසංකාව තියෙනවා ඒ තුලයි ඉන්නේ සංකා තියෙනවා මේ වචන හරි ගැඹුරුයි ඔය ධර්මයේ තියෙන ගැඹුරුම වචන ටිකනේ නමුත් මේ ඕකේ සරලව බැලුවාම ඔබතුමියට මේ කියන දේ පැහැදිලි. මිදෙන්න ඕනි කියන දේ තමයි මුඤ්ඤුතකම් ඥානය කියන්නේ. නමුත් අර ලෝකේ දැන් මේකේ සිතනේ මේ සිත ඇතුලේ ලෝකයක් නේ තියෙන්නේ. ඔව්. ඒක සිත ඇතුලේ ලෝකේ හැදෙන හැටි ගැන අවබෝධයක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. සමුදේ ඥානය අදා ගන්නවා. ඔබතුමී දැන් කරන්න ඕන දේ මම අපි මේ කියන්නේ. එතකොට මේ සිත ඇතුලේ ලෝකේ හැදෙන හැටි තමයි ඇත්තටම මේ ඒක තමයි බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද විහරණය තුළ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. තුබ්බේ අනුසතේ සම්මේසු කියලා පෙර නොඇසු විරු දහමක් කියලා ලෝකෙට හෙළි කරන්නේ ඒක. ඒක තමයි ඔබතුමියට දැන් හදාගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් දැන් මේ ඒක දැනුමෙන් බෑ. දැන් පොතෙන් බලලා බෑ. ආ පොතෙන් බලලා බෑ. පොතෙන් බැලුවාම ඒකේ ඉන්නේ දැනුමක්. ඒත් ඔබතුමිය එතනට එන්නේ නැහැ. ආ දැන් මේක කල්යාණ මිත්‍රාගේ පණවිඩය මතමයි තියෙන්නේ. එහෙමයි සාමි. කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් ඒ පණිවිඩය හරියට ඔබතුමීට පෙන්වුවොත් විතරයි ඕකෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි බුදුසසුනේ ආනන්දයට කියන්නේ ආනන්දේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. මම ඒ වෙලාවේ දැක්කා හාමුදුරුවන්ගෙන් මම මේක අහගෙන දැනගන්න ඕනි කියන එකත් ඒ වෙලාවේ මට පේනවා. මේ ආ ඒක හරි. ඒක හරි දැන් ඔතන ඔබතුමීට තියෙන අත්‍තරම දැන් අපේ දේශනාව උනත් දැන් ඔබතුමිය හොඳට අධ්‍යයනය කරොත් හැබැයි ඔබතුමීට මේ සිත හැදෙන හැටි ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. දැන් අපි දේශනා කරනවා ඒක සරලව. ඔව්. ඔක තියෙන චක්කුංච පටිච්ච ඕක තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියන මේ පැහැදිලි කිරීම එන්න ඕනි මහා නිධාන සූත්‍රයත් මදුපිණ්ඩික සූත්‍රයත් සලායතන සූත්‍රයත් එක්කලා ස්කන්ධ සූත්‍රය අරා උපාදානස්කන්ධය හැදෙන හැටි උපාදානස්කන්ධ සූත්‍ර වලට එන්න ඕනි. ওই ටික ගලප ගන්න ඕනි. ඔබතුමිය මේ ටික තමයි ගලපන්න තියෙන්නේ. ওই සූත්‍ර ටික තමයි ගලප ගන්න තියෙන්නේ. හැබැයි ඒක දැනුමෙන් ගියාට බෑ. මොකද ඒක තව දැනුමක් වෙනවා මිසක් ඒකෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයතාවයට එන්නේ නැහැ. ඔය ඒ තාක් ඔබතුමීට අතන අතන්ට යන හැකියාවක් එන්නේත් නැහැ. ඔක ටිකක් හිමීට කරන්න ඕන. ඒක බොහොම පරිස්සමින් යනවා. ඒ කියන්නේ හැබැයි අර ඔබතුමිය ඇහුවේ නැද්ද අපි කියනවා මේ ඉපදුණු ගමන් දරුවා ප්‍රභාස්වරයි. එහෙම ඇහුණා නේද කියනවා. ඒ ප්‍රභාස්වර දරුවට අවිද්‍යාපච්ච සංඛාර හැදෙන හැටි පෙන්නනවනේ. ඔව්. එතනදී කියනවානේ මේ සබ්දෙට මේ මේ හැඩතලවලට සබ්ද එකතු වෙනවා කියලා. ඔව්. ඒකයි සංඛාර කියන්නේ ඒකයි සිත කියන්නේ කියලා පෙන්නනවනේ සිත හැදෙන හැටි. ඔව් ඒක. අන්න එතනින්ම දකින්න. සම්පටිච්ඡන්න වෙන හැටි, සම්භූත වෙන හැටි දකින්න. සක්කාය දෘෂ්ටිය කියන එක හැදෙන හැටි දකින්න, ආත්ම දෘෂ්ටිය හැදෙන හැටි. එතනින් එන්නේ, එතනින් දකින්න. එතකොට සමුදය ඥානං කියන එක දකින්න පුළුවන්කමක් තියෙනවා. දැන් මට මේ වෙලාවෙ දැන් මම හිතනවා මේ දැන් මම මම කියලා මේ හිතන් ඉන්න කයත් එක්කම මේක ෂය වෙනවා. ලෝකේ කරගෙනවා ඒ වේගෙන්ම මේක නැති වෙනවා. පිටස්තර ලෝකයක් මේ තරම් නැති වෙනවා. ඒතකොට මම තුල ඉඳන් මම මේ ලෝකේ දිහා බලන නිසා තමයි මට ලෝකයක් පේන්නේ. මගේ ඇහෙන් මම බලන හිඳයි මගේ ආයතන තුලින් බලන හිඳයි මට පේන්නේ. පොඩි උදව්වක් කරනවා දැන් අපි බැලුවේ පොඩක් කාලේ සම්බන්ධ ප්‍රශ්නයක් අපිට තිබුණේ. හරි පොඩි උපකාරයකට බලමු ඔබතුමීට. ඔබතුමී අල්ලනවා බොහොම හොඳට. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මට මේකෙන් මිදෙන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මට කොහොම හරි මේ උදව් කරන්න. මෙහෙම මෙහෙම ඔබතුමිය ඔය කතා කරන්නේ අනිකරම නිවන් දකින්නෙක් ගැන. ඔව්. ඉතින් ඔබතුමිය මේ අරහත්ත්වේ කරා යන ගමනක් ගැන ඔය කතා කරන්නේ. ඒක මහා සසරක අවසානයක් වෙනවා එතකොට. එහෙමයි සාමාන්‍යයෙන්. මේ වාග්ය ඔබතුමියට තියෙනවා. හැබැයි ඔබතුමිය ඒක ඒක අවබෝධයෙන් කරන්න ඕනේ. එහෙමයි. මගනෝක පැටලෙනවා නැත්තම් පටිසංකාව තුළ හිර වෙලා ඉතින් ඒක තොර අපරාධයක් වෙනවනේ. නේද? ඒක නිසා මේ උතර පල්ලුවේ ඉන්නත් පුළුවන්. උතර පල්ලුවේ ඉන්නත් ඔව්. ඒක නිසා මේ ඕකේ අවබෝධය තුළින් හරියට ගලප ගන්න ඕනි. ඔබතුමීට කෙටියෙන් ඔබතුමීට හොඳට අවබෝධ කරගන්න පුළුවන් නිසා බොහොම පැහැදිලි කරනවා නම් මේක චිත්තය නියති ලෝකනේ. ඔව්. නතේ කාමාන චිත්‍රායන ලෝකෝ සංකප්පරාගෝ පුරුසස්ස කාමෝ නේ. චිත්තේන නියති ලෝකේ නේද? සිත තුළට ඕකම වෙන්නේ. එතකොට මේ සංඛාරය කියන එක අපි පෙන්වන්නේ මේ සිත සිත තුළනේ ලෝකෙම වෙන බාහිර තියෙන ලෝකයක් නෙමෙයි කියලා ඔබතුමිය දන්නවනේ. එහෙනම් අපි මිදෙන්න සිත තුළ හැදෙන ලෝකෙන්නේ. එහෙමයි තමයි. අපිට බාහිර පොඩ්ඩක් අපි අපි එහෙම එහෙම පොඩ්ඩක් බාහිරටම යන්න එපා දැන්. ඔව්. අර රෝහිතත් සූත්‍රයේ කියනවා රෝහිතත්ට කියනවානේ රෝහිතත් බාහිරෙන් ලෝකෙ යන්න එපා කියලා. ඔව්. අන්න ඒ වගේ. ඔව්. දැන් බාහිරට ලෝකෙ හොයන්න යන්න එපා. එහෙම. එතකොට මේක හරියට පැටල වෙන්න පුළුවන්. ඔව්. ඒක ඒක හරි ඔබතුමේ කියන එක හරි ඔබතුමට ඒ ඒ ටික අන්තිමට මෝන වෙනවා. නමුත් මේක ගලප ගන්නකොට මුලින් ලියා ගන්න ඕනි මේක අපි හිතන ලෝකයක් කියන එක. ඔව්. ඒතකොට මිදෙන්න ඕනේ අපේ සිතින්මයි කියන එක. සිතින්මයි. ඔය සැප දුක තියෙන අපේ හිතේනේ. ඔව්. දැන් අපිට වතුර තිබා එන්නේ හිතට උනාට හිතට වතුර බොන්න බෑ කිව්වේ. ඔව්. දැන් හිතට බඩ කියනකොට හිතට බත් කන්න බෑ කිව්වේ. හිතට ඇවිදින්න ඕනට හිතට ඇවිදින්න බෑ කිව්වේ. දැන් මේ හිතනේ එතකොට සැප දුක් විඳින්න හිතට ඒ උනාට බාහිරට එන්න බෑනේ. ඔව්. මේක හරියට ඔබතුමීට වැටෙනවා හිත හිතට මේ කිසිම දෙයකට හිතට එන්න බෑ. නමුත් අපි හිතින් තමයි ඔක්කොම කරන්නේ. කරන්නේ. දැන් අන්තිමටම හිත නැති නිසා කයත් වල්ලා දාන්නේ. ඔව්. බලනකොට අපි හිතේමයි ජීවත් වෙලා තියෙන්නේ. දරුවා ඉන්නේ හිතේමයි. අම්මා ඉන්නේ සිතේමයි. ඒතකොට ගෙවල් දොරවල් ඉර හඳ ඔක්කොම සිතුවිලි තියෙනවා. ඔක්කොම සිතුවිලි. ඔබතුමිය බුද්ධාගමේද? බුද්ධාගමේ සම්මත. බුද්ධාගමේ නේ. බුද්ධාගමේ මම කතා කරන එක මුස්ලිම් වගේ නිකන් කතා කරන සිංහල වචන. නෑ නෑ. හොඳයි. එතකොට එතකොට මේ එතකොට දැන් මේ ඔක්කොම අපි හිතේනේ ලෝකේ හැදෙන්නේ. අඹ ගහ අපිට කියන්නේ මේ සේරම. අපිට මේ දාපු දත්තනේ අර කම්පියුටර් දත්ත දානවා. ඔව් දාපු දත්ත. ඔව්. ඒකනේ අර පොඩි කාලේ ඉපදෙනකොට අර අර හැඩතලේ එනකොට අම්මා කියනකොට අර සොරාලේ අපි කියන්නේ මේ අහස විදුලි කරනකොට මේ ජනෙල් එල්ලෙනවා වගේ එළියේ සත්‍යෙට මේ අවසරාලේ ප්‍රතිකම්පණය තමයි මාමා මා කියලා අර හැඩතල එනකොට අරක එකතු වෙච්ච එක. එකතු වෙච්ච එක චිත්තයක් හැබැයි. ඔව්. ඒ එකතු වෙච්ච එක චිත්තයක්. හොඳට බලන්න එකතු වෙලා තියෙන සංඥාවක්. සංඥා දෙක. අර හිත අර සංඥා දෙකත් එකට මූල එකට සෙට් වෙනවා. සංඥා සංඥාව කියන්නේ හැබැයි ඇත්තටම බාහිර එකක් නෙමෙයි. නෙමෙයි. අර ශබ්දේ ශබ්ද සංඥාවක් විදිහට තමයි අර අර ආලෝක සංඥාවක් එක්ක තමයි සංඥාවක් ඇතුළේ ගැට ගැහිලා තියෙනවා. ගැට ගැහිලා. ඔව්. ඇතුළේ සංඥාවක් ගැට ගැහිලා තියෙනවා. ඔව්. අර සරුංගලේ නූල ගැට ගැහිලා වගේ. ඔව්. සංඥාව කියන එක අඳුර ගන්න ඕනේ. සංඥාව කියන්නේ බාහිර එකක් නෙමෙයි. අර මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කිව්වේ. මනස තමයි සංඥා ඇසුරු කරන්නේ. මනසේ එළියට එන්න බෑ. එයාට ශබ්ද සංඥාවක් විතරයි. එයාට ආලෝක සංඥාවක් විතරයි. කෙනෙක් කුජලයක් නෑ. මේ ස්වභාවිකම කරන්ට් එකක් වගේ එකක් තමයි සංඥාව. උපදින එක. මේ මොහොත සකස් වෙනවා, ස්පාක් වෙනවා. ඔව්. ප්‍රසාදය කියන්නේ ස්පාක් කියන්නේ එතනමයි. ඔව්. ප්‍රසාද රූපයක් හැදෙන හැටි. කම්මචිත්ත ඍතු ආහාර කියන ගන්න තැනත් කම්මචිත්ත ඍතු ආහාර කියන ගන්නත් ඒක එතනත් ගන්නවා මේ කම්මජ චිත්ත රූප කියන තැන ඕක රූප කලාප වලින් ගොඩාක් පැහැදිලි කරන්න පුළුවන් ඕක ලස්සනට. ඔබතුමට එහෙම අවබෝධයක් තියෙනවද? තේරෙනවා තමයි. රූප කලාප කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රභේද ඔස්සේ නෑ. රූප කලාප 54 හැදෙන හැටි නෑ තමයි. අපි ගැන තියලා මොකද මේ එතකොට ඔබතුමීට මේ වෙලා නැති වෙන ඉතුරු ටිකට අපි එතකොට සාමාන්‍ය සරල විදිහට ගත්තොත් ඒකම තමයි ප්‍රසාදය කියන එක සතු සමුට්ඨාන කියන එක ගැට ගැහෙනවා කියන එක. ඒකම තමයි සක්කාය කියන එක. ගොඩ ගොඩක් එකතු වෙනවා කියන එක. ඒ කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පාස්. ඒක තේරෙනවා. ඒ පාස් විදියට ඒක නිකන් නිකන් අර එකතු වෙනවා. කරන්ට් එකක් එතනම තොරනේ ලයිට් ඔෆ් වෙනවා වගේ එතනම කරකින අර ගිනි බෝලේ කරකනකොට ගිනි වලල්ලක් පේන්නේ. එහෙමයි. අනේක තමයි සංස්කාර කියන්නේ. එතන මේ ස්පාක් වුණ එක තමයි එතකොට මේ අම්මා කියන අර කෝල් එකක් දීලා අදත් අම්මා කිව්වොත් මේ රූපෙම වෙනවනේ. ඔව් ඒක තමයි සංඛාරා කියන්නේ. ඒ කියන්නේ මේ චිත්තය කියන්නේ ඔකමයි. ඔව්. සක්කාය දෘෂ්ටිය. ඔව්. ඒක තියෙනවා කියන හැදලා එතන දෘෂ්ටියක් එනවා මේ ඉස්සක් වෙන එකමයි තියෙනවා කියන සංඥාව ඒකමයි. ඔව්. සංඥාවක් තමයි තියෙනවා කියලා අපිට ගාව තියෙන දෘෂ්ටියක්. ඔව්. තියෙන දෙයක් නැහැ අපිට දෘෂ්ටියක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් අපි පොළවේ ඇවිදිනකොට කකුලට දැනෙන දේෙන් තමයි අපි මේ ඇවිදිනවා කියන එක අපි දැනගන්නේ. අපි ඇවිදිනවා කියන්නේ වචනයක් ගැටගහපු වචනයක් තමයි ඇවිදිනවා කියන්නේ. අර අම්මා කියපු සංඥාවක්. නමුත් මෙතන શબ્දනේ එක වචනනේ શબ્දනේ. අයිතිකනේ දැන් ඉංග්‍රීසි ඇමරිකාවේ හිටියන ඔබතුමිය ඔකට කියන්නේ වෝක් කියලානේ. ඔව්. ඒතකොට શબ્ද වෙනස්නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ දාන શબ્දනේ ඔය ගැට ගහලා තියෙන්නේ. ඔව්. හැඩතල වලට. දැන් මෙතන දාපු શબ્දනේ මේ ඇවිදිනවා කියන එක. ඔව් දැන් එතකොට මේ මෙතන શબ્දයක්නේ එතකොට එකතු වෙලා තියෙන්නේ මේ මේ සිද්ධියට ඔව් සිද්ධියටත් එකතු වෙනවා ඒකයි රූප කකුලෙන් යන සංඥාවත් එක්ක රූප රූපත්ය සංකතං අපි සංකරෝත වේදනා වේදනාත්ය සංකත සංඥා සංඥාත්ය සංකතං අපි සංකරෝ සංකාර සංකාරත්ය සංකතං අපි සංකරෝ විඥාන විඥාත්ය සංකත ඒක එක ඔක්කොම එකතු වෙන එකක් මේ සිද්ධිත් එකතු වෙනවා සිද්ධි වලටත් නම් දානවා ඔව් අර අර ක්‍රියාකලිය වලටත් නම් දානවා අර සංකාර සංකාර මනෝ සංකාර කියන්නේ හැම එකටම හැම දෙයකටම හැම විදිහටම නම් දානවා. හැම දෙයකටම නම්. විදිනටත් නම් දානවා, කනවටත් නම් දානවා, වැඩ වැඩපිළිවෙල වලටත් නම් දානවා. ඔව්. බඩු මුට්ටු වලට විතරක් නෙමෙයි. ඔව්. හැම එකම නාමයකින් අපි දකින්න යනවා. දකින්න. ඒකයි සිතවිල්ලක් කියන්නේ ඒකයි වචන වලින් තමයි දකින්නේ. ශබ්ද වලින් දකින්නේ. අතරම ශබ්දයක් තියෙන අන්තිරම බලනකොට ධොනියක්. ඔව්. සිත කියන්නේ ධොනියක් අන්තිරම බලනකොට. කම්පන ශක්තියක්. අපි කියන චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තිය, අපි කියනවානේ තරංග ශක්තිය, ඔහොම කියනවානේ. මේක කම්පන ශක්තියක්. චිත්තේ කියන්නේ. කම්පනයක් එනවා. ආලෝකයට කම්පනයක් එනවා. ගන්ධයට කම්පනයක් එනවා. කම්පන ශක්තිය චිත්තේ කියන්නේ. ඒක ඒක શબ્දයක් තියෙනවා බලනකොට ගැට ගැහිලා. හැමතැනම શબ્ද දාලා තියෙනවා. දැන් පැහැදිලි අනාත්ම කතාවක්. මේක ආත්ම කතාවක් නන් නෙමෙයි. අනාත්ම ධර්ම ධර්මයක් තමයි අවබෝධ වෙන්නේ දැන්. ඔව්. ඔන්න ඔතන සිත හැදෙන හැටි දකින්නවා. අන සමුදේ ඥානං කියන එකයි දකින්න. ඒ කියන්නේ දැන් මේ මොහොතේ එනවා හැඩතලේ. දැන් දකින්න ඕනේ එතන එතන ඒ සිත ඇති වෙනව නැති වෙනව. පවතින සිතකුත් නැහැ. ඔව්. නැහැ පවතින්නේ. මරණය කියන්නේත් එතකොට අපි දාගත්ත නමක් විතරයි. ඔව්. මරණය කියලා එකකුත් නැහැ. මරණය වෙන වෙලාවේ මේ ශරීරයේ එන සංඥා මුකුත් වෙන්නේ නැහැ. නෑනේ නෑනේ නෑනේ ওই කතා නෙමෙයි. දැන් බලන්න දැන් පොත කියලා දෙයක් නෑනේ. ඔව්. අපි දාගත්ත නමන්නේ බාහිර පොතක් නෑ. පොතක් නෑනේ. භෞතික දෙයක් නෑනේ. එතකොට පොතේ මිදෙනවානේ. එතන අනිමිත්තයි නිමිති නෑනේ. පොතකේ නිමිත්තෙන් මිදෙනවා. අනිමිත්තයි. නෑ. එතකොට භව නිරෝධයක් වෙනවනේ. පොත කියන භවයක් නෑනේ. දරුවා මේසෙ පුටු ඇඳන් කෙවල් දොරවල් ඔක්කොම නිරෝධයිනේ. භව නිරෝධයට එනවා. බෞද්ධ වෙනවානේ. ඔව්. ඔව්. ඔව්. එතකොට නිමිත්ත නෑනේ අනිමිත්ත දකින්නවා. අනිමිත්තට එනවා. ඔව්. ඒ ශුන්‍යතාවයේ දකින්නවා. චිත්ත විමුක්තියකට එනවා. සිතින් මිදෙන තැනට එනවා. ඔව්. ඒ නාම රූප දෙක මිදෙනවානේ. බාහිරත් ඇතිත් නැහැ කියලා. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකෙන් මිදෙනවානේ. පිටිකිච්ඡාවක් සැකයක් නෑනේ. ඒක හරිනේ. නෑ හරියටම හරි. ඔව්. එහෙමනම් දැන් මේ ඔබතුමියගේ රූපේ දකින්නේ කණ්ණාඩියෙන්. ඔව්. ඒකත් පොත අනිත්තන මේකත් මේකත් මේ නෑනේ. පොත පොත පොත කියලා දෙයක්වත් නෑ කියන්නේ. අපි දාගත්ත රූපෙත් අපිට අයිති නෑනේ. රූපයක් නෑ. රූපයයි තියෙන්නේ. ඒතකොට කෙනෙක් පුජ්‍යලයක් නෑනේ. නෑ පුජ්‍යලයක්. සංඥාවක් විතරයිනේ. සංඥාවක් විතරයි. දැන් සංඥාවෙන් දැන් සංඥාවෙන් අපි හඳුනගන්න සංඥාවක් මෙතන අපි දැන් යථාභූත ඥාණයට එනකොට ඒ සංඥාවක් දකින්නවනේ බොරුවක් වෙනවා කියලා. සංඥාව ඇති වෙනව නැති. අනිමිත්ත වෙනවා කියන්නේ ඒකනේ. සංඥා නිරෝධයක් කරා යනවා. ඒ සංඥාවේ තරයක් නැති වෙනවා. දැන් දැන් පොත කියන සංඥාවෙන් පළක් නැති වෙනවනේ. දැන් මම දකිනවා නම් පොතක් දකිනවා කියලා මම හිතනවා නම් ඒ මම මම පොත වෙලා. එතකොට එතනින් එහාට මම කියලා කෙනෙක් නෑ. මමෙක් නෑ. ඔව්. පොතම පොතෙන්තර මමෙක් නෑ. බාහිර ප්‍රතිඥාවක් මම කියන ගන්න එක. ඒ කියන්නේ අර ස්පාක් වෙන එක තියෙනවා කියලා එන ස්පාක් එක මේ. බාහිර දැන් මොකක් හරි දැන් බාහිරට දැන් කණ්ණාඩියක් අල්ලගෙන යනකොට කණ්ණාඩිය තියෙනවනේ මේ ඔක්කොම. ඔව්. දැන් කණ්ණාඩි හැම දෙයක් නැහැනේ. ඔව්. ඕකනේ හිත කියන්නේ. ඔව්. හරිනේ? ඔව්. හරි. ශබ්ද ඔක්කොම ওই විදිහට එන්නේ. ඔක්කොම ගැට කැනවා ඇතුලේ. ගැට කැනලා ශබ්දත් එනවා, රූපත් එනවා, තේරම එනවා ඔක්කොම හරිද? ආත්මයක් කියන තාකි. ඔව්. අර 7D ෆිල්ම් එකක් බලනකොට ඇත්ත වගේ තමයි. ඒක මට ඒ වෙලාවෙම හිතුණා. පුදුමාන වෙලා තියෙනවා. පුදුමාන වෙලා තියෙන කණ්ණාඩිය දාලා. ඒ වගේ පේනවා. ඒ වගේ පේනවා. මේ කණ්ණාඩිය දැම්මම මේ ලෝකේ අපිට පේනවා. මේ මේ මේ අවයව ටිකෙන් මේක පේනවා. නමුත් වෙන කණ්ණාඩියකින් බැලුවාම වෙන වෙනස් වෙන ලෝකයක් අපිට පේන්න ප්‍රායෝගිකව දැන් එන සිත කියන්නේ එන නිමිත්තනේ මේ මොහොතේ එන එන එන එන ස්පාක් එකනේ තියෙන නිමිත්තනේ. දැන් ඒතන මේ මොහොතේම එක සිතක් ඉපද නිරුද්ධ වෙලා ඊගාව සිතට සම්බන්ධයක්වත් නැහැනේ. මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා මේ පැත්ත බලනකොට පොත පේනවා මේ පැත්ත බලනකොට මල පේනවා ආයි බලනකොට පුටුව පේනවා ඒක එක සිත එතන එතන නැති වෙනවනේ නැති වෙනවා ඇති වෙනවා ඒ සිතම ආයෙ නැති වෙලා ඊගා සිත හට ගන්නවා ඒකත් නේද හැබැයි හැම සිතක්ම අතීත සංඥාවක් සංඥාවක් නේ අපි මේ මොහොතේ අතීතය ගැන හිතුවත් මේ මොහොතේ වර්තමාන එක විතරයි අනාගතය ගැන හිතුවත් මේ වර්තමානෙමයි හිතන්නේ මේ මොහොතේමයි හිතන්නේ හැබැයි මේ මොහොතේ ඒ බලනකොට මේ මොහොතත් නෑ ඒකත් අතීත සංඥාවක් ඔව් අතීත සංඥා තුල තමයි සිතුවිලි සේරගෙම දැන් වැඩක් නැති වෙනවා වැඩක් නැති වෙනවා මිදෙනවා ඔව් එතකොට ඔබ ඔබතුමිය අවදි වෙනවා ඔබතුමීට ඕක දැනෙනවා. ඒ දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි. දැන් අර ලුණු ලුණු දැනෙන එක කාටවත් කියාගන්න බෑනේ නාම රූප නෑනේ. ඔව්. ඒක දැනෙනවනේ ඒ උනාට. ඔව්. දැන් මේකත් දැනෙනවනේ සිතක් ඇති වෙලා නැති වෙන බව. ඔව්. ඒක දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි. ඒක අර ලුණු වගේ. කාට හරි ඕන නම් ඇවිල්ලා කාලා බලන්න කියන්න පුළුවන්. ඒයි පස්සිකෝ ඔපරට. ඔව්. නැතු ඒක කටින් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ එතනින් ප්‍රත්‍යක්ෂ ධර්මයක් තියෙන. ඒක Tamanටයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ සාන්දිටිකයි. නේද? දැන් මේක අකාලිකයි කාලයකට අයිතිත් නෑ අතීතයකට නෑ අනාගතේ මුකුත් නෑ මේ මොහොත විතරයි. මුකුත් නෑ. මේ අකාලික සාන්දිටික අකාලික උපස්තික උපනායක පච්චුප්පන්න ධර්ම හම්බුණානේ. ඔව්. අතීතන්නාත්ව ගම්මය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තතරත්‍ර එතන එතන දැන් ඔබතුමේ දකින්නවනේ. දකින්න. දකින්න එතන එතන දකින්න එක තමයි අත්තර පුබ්බේ නිවාසානුස්සය ඥානෙ. එතන එතන එතන එතන මේ අතීත ඒ සිත් පරම්පරාවක් දකින්න අනාගත එන්න තියෙන සිතුත් දකින්න පළක් නැහැ කියලා දකින්න චතුප්පත් ඥානය මේ මොහොතේම දකින්න. පුබ්බේන වාතානුසය ඥානයක් තියෙනවා චතුප්පත් ඥානයත් ඔබතුමීට තියෙනවා දැන්. හරිනේ? දැන් මේක මේක දැනෙන්නේ කොහෙටද? අන්න ආසවක්ඛා ඥානය. දැන් ඔය දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි. ඔය දැනෙන එක ලුණු රහ වගේ දැනෙන එකක්. කාටවත් කියන්න බෑ. කියා ගන්න බෑ. අතුලාන්තයට දැනෙන්නේ. කිසි කෙනෙක් දන්නේ නැහැ ඔබතුමීට එහෙම දෙයක් දැනෙන බව. කිව්වොත් ඒක අර කවුරු පිළිගන්නේ නැත්තේ. පිළිගන්නේ. මෙතන පුජ්‍යලෙක් කෙනෙක් නැහැ කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. මම කියන්නේ ඔබතුමීට දැනෙනවා එහෙම නැති බව කවුරුත් පිළිගන්නේ මම නැති බව ඔව් මම කියන්නේ නැහැ ඔබතුමීට දැනෙනවා එහෙම දෙයක් නැති බව කිව්වත් අනිත් අය හිතනවනේ පිස්සු කියලා මං කිසිම කෙනෙකුට කියන්නේ ඔබතුමීට පිස්සුයි කියලා හිතන්නේ නේ හිතන හින්දා ඔව් <laughs> ඔබතුමී ඔබතුමීට ඇත්තටම මේක තමයි අර දැන් ඔබතුමීට කිසිම ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වැඩිය රහක් කම්පනයක් නැහැ නේ කලින් අවබෝධෙත් එක්ක ටික ටික එක වැඩි වෙනවනේ. වැඩි වෙනවා. බාහිරත් එක්ක තියෙන ඒ නිකන් අර නිකන් අර ඇලෙන ගතිය ඔක්කොම අඩු වෙනවනේ. අඩු වෙනවා. අඩු වෙනවනේ. හොඳටම ඇවිල්ලා මට බැනලා ගියත් මට ඒක ඒ වෙලේ විතරක් දැනෙනවා එච්චර. මේ මේ බැනුම් කියලා දෙයක් තියෙන තමන්ගේ හිතේනේ. ඔව්. දැන් කාය බාහිර කෙනෙක් ඉන්න බව තින්නෙත් තමන්ගේ හිතේනේ. එයා මට බැන්න කියන එකත් මමනේ හිතන්නේ. මම නම් හිතන්නේ. බලාගෙන ගියා මගේ හිතේ මගේ හිතේ එහෙම දෙයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේ. මමනේ හිතන්නේ. කනට ඇහෙන දේ පමණයි. ඔව්. ඔව්. ඇසීම ඇසීමක් පමණයි. දිත්තේ දිත්තමත්තං සතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. විඤ්ඤාතමත්තං. හරිනේ. හරි. ඒ කියන්නේ අපි දැන් මේ දකින්න දේ ගැන අපි හිතුවොත් හිතන්නේ අතීතයත් එක්ක එකතු වෙලා. එතකොට එහෙම නැත්තම් මේ මේ මොහොතේ නම් අපිට මොකොත් මේ මොහොතේ නම් අපිට කිසි ප්‍රශ්න නැහැ ප්‍රභාස්වර සිතක් එන්නේ. සිතක් එන්නේ. මේ මොහොත ප්‍රභාස්වරයි. ඇත්තට මේ මේ මේ අවධිය තුල මේ මේ මේ අවධිය තුල තියෙන මේ මේ මේ ඔබතුමීට දැන් මේක ප්‍රායෝගිකව මෙන්න මෙහෙමයි දැනෙන්නේ. දැන් ප්‍රායෝගිකව ඔබතුමීට දැන් අඳ වෙලා නැහැනේ, පේනවනේ. දැන් ඇහෙනවනේ, බීර් වෙලත් නැහැනේ. නමුත් දැන් මේ ලෝකෙ මෙහෙම තියෙද්දි මේ අමුතුම අවධියක් ඇති වෙනවා හීනෙන් නැගිට්ටා වගේ. නිකන් නිින්දෙන් අවදි වුණා වගේ. අර හීනෙන් අවදි වුණා වගේ. අමුතුම ස්වභාවයකක් දැනෙන්න ඕනි. අන්න එතන තමයි සිය පීටන්න ඕනි. දැන් මේක මේක දැන් මෙනෙහි කරනකොට කරනකොට තමයි ඕක එන්නේ. ඕක හිතලා ගන්න බෑ. හිතලා ගන්න බෑ. අපිට හිතලා කරන්න පුළුවන් අර தත්ත්වෙ මෙනෙහි කරන එකම පමණයි. ඒ කියන්නේ මේ මේ සිතේ සිත එන අරමුණ අරමුණ පාස දකින්න ඕනි. ඒක හැබැයි අපිට මේ උපාදාන වෙනවා ගොඩාක් වීරය වැඩි කරන. ගොඩාක් වීරය වැඩි කරා වැළල කරන්නත් බෑ. ඒ කියන්නේ ඕනාවට වැඩිය දැන් ඒව ගැන හිතන්න ගියාම ඒ සිතුවිලි ඇතුලේනේ ඉන්නේ. ඔය හිතන එකත් සිතුවිල්ලක්නේ. ඔව්. ඒ සිතුවිලි වලට අයිති නැති අවධියක් තියෙනවා මෙතන. එතන තමයි අපි අවදි වෙන්න ඕනි තැන. එතකොට තමයි එතනට අවදි වෙන එක තමයි සමුදේ ඥානං කියන්නේ. ඒ කියන්නේ සමුදේ අඥානං කියන්නේ මෙතන මේ මේ අවදිය නැති නිසා. ඒ කියන්නේ Tamanට තාම මේ ලෝකේ මේ ලෝකෙටම ලෝකෙම මිදුණු ස්වභාවයක් අවදි වෙනවා. අර අර නිකන් අර දැන් අපි හිතමු මෙහෙම අපි හිතමු දැන් දැන් දැන් මේ අවදිය කියන එක ආරයට අර අර නිකන් අර මේ ලෝකෙ මෙහෙම තියෙද්දි වෙනම අර ස්වභාවයකට අවදි වෙලා වගේ. අර නිකන් තමන්ගෙන් එළියට ඇවිල්ලා තමන් දිහා බලන් ඉන්නවා වගේ. මේ අවදියේ එවැනි ස්වභාවයක් තියෙනවා. එතන සිත්විලි නෑ. හැබැයි ඒක කාටවත් කියාගන්නත් බෑ සිතුවිලිත් නෑ හැබැයි එහෙම අවදියක් ඇති වෙනවා ඒක එදිනෙදා හැම මොහොතෙම નિરાයාසයෙන්ම ඒක මුලින් ඇවිල්ලා යනවා ටික ටික එනවා යනවා වගේ නිකන් ඉන වෙලාවට එහෙම දැනෙනවා ඊට පස්සේ ආයිමත් බලනකොට Taman ලෝකෙටම බහැලා වගේ දැනෙන්නේ සිතුවිලිත් එක්ක ඉන්නවා ඊට පස්සේ ආයිමත් බලනකොට ටික දවසක් යනකොට මෙන්න ආයිමත් අර දැනෙන්න ගන්න එකපාරට සමහර ලාට නිකන් ඇලවෙලා ඉන්නකොට සමහරට ඇවිදිනකොට සමහරට සේවයක් කරනකොට හරි වැඩ කරනකොට ඕන වෙලාවක ඒක වෙන්න පුළුවන්. එහෙම නිකන් අවදිමත් ස්වභාවයක්. හීනේ හීනේ හීනේ අර සැබෑ ලෝකේ හීනේ නැගිටිනවා වගේ. දැන් වැටෙනවා කියනකොට එහෙම ස්වභාවයක්. දැන් අර වෙලා තියෙන්නේ ඒකම තමයි චිත්ත කම්පනේ. ඔව් ඒ ඒ වෙලාවේ වෙච්ච දේ වගේ දෙයක්ද? ඒක ඒකම තමයි වෙලා තියෙන්නේ. ආ හරි සෝන්න. ඒ අවදිමත් ස්වභාවයක්. ඒකේ එතන තමන්නේ දැන් මේ ඔක්කොම ලෝකේ තමන්නේ දැන් කවුරු හරි ඇවිල්ලා බයිනවා. ඒ බයින තැන Tamanට නෙමෙයි බනින්. Taman ඉන්නේ එතන නෙමෙයි අවදිය තුලයි. අර බනිනවා තමනුත් අහගෙන ඉන්නවා. මේ Taman නැත්තේලත් නෙමෙයි. නමුත් Taman හිතා යන ස්වභාවයක් එනවා. සමහර බයිනකොට කියන්නේ බයි මට කේස් කියන්නේ නැහැ. ඒකට හේතුව එයාට අර ධර්මයත් එක්කලා ඒව කම්පනයක් නැහැ. මිනිසුත් එක්කලා එහෙම ගහ ගන්න හිතෙන්නේ නැහැ බනින්න හිතෙන්නේ ගහ ගන්න හිතෙන්නේ ඔව් එතකොට අර අවදිය තුලයිට ටික ටික එන්නේ අවදියට ඇති වෙන්නේ හා හා ඔකට හොඳට දියුණු වෙන්න ඕනේ අවදිය හොඳට අවදිමත් වෙන්න ඕනේ. හොඳට සිහිය පිරන්න ඕනේ. හැබැයි ඒකට යම්කිසි කාලයක් ගියත් කමන්නේ මාස කිහිපයක් ගියත් කමන්නේ කලබල වෙන්න එපා. මොකද වීරය මේක ඕනාවට වැඩිය කලබල වෙලා වීරයෙන් කරන්න බෑ. එහෙම වුණාම ආයෙ සිතුවිලිත් එක්කම ඉන්න. එතකන් අවදි වෙන්නේ ආ අවදි වෙන්න මනස රිලැක්ස් වෙන්න ඕනේ. සැහැල්ලු වෙන්න ඕනේ. ප්‍රශ්න ඇතුලේ ඉන්නකොට එන්නේ දැන් මොන හරි ප්‍රශ්නයක් ඇතුලේ ඉන්නකොට එන්නේ නැහැ. ඔය සිතුවිලි ඇතුලේනේ ඉන්නේ. ඔව් ඔව් ඔව් ඔව් සිතුවිලි ඇතුලේ ඉන්නකොට එන්නේ නැහැ. ඇතුලේ ඉන්නකොට ලෝකයේ නිදහසේ මනසට දැනෙනකොට තමයි ඕක එන්නේ. ඒකයි අර ආනන්ද හාමුදුරුව මේ මේ වීර්ය අරගෙන සක්මන් භාවනා කරනවානේ rahat වෙන්න හිතාගෙන. ඔව්. අර ධර්ම ධම්ම සංගායනාවට සහභාගී වෙන්නේ රහතන් වහන්සේලා විතරයි කියනවානේ. ප්‍රථම ධර්ම සංගායනාවට. ඒතර ආනන්ද හාමුදුරුව rahat වෙලා නැහැනේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට සිද්ධ වෙනවානේ. එක එකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා නැත්නම් රහත් ඵලයට එන්න සිද්ධ වෙනවා. ආනන්දාමඳුර මහා වීරියකින් රැ රැ කටයුතු කරනවා. සක්මන් භාවනාව යෙදෙනවා. නමුත් ආනන්දහාමුදුරන්ට ඒ සක්මන් භාවනාව යෙදෙනකන් රහත් භාවයටපත් වෙන්නේ නැහැ. ආනන්දහාමුදුර ඊට පස්සේ අලුයම එක අත්හරිනවා. අත්හරලා යනවා සතපෙන්. ඔව්. සතපෙන් යනකොට අර පස්සද්ධියේදී ආ ඒ කියන්නේ අරක අත්හරිනවනේ අර අර වීරිය අත්හරිනවා උපාදාන. අත්හරිනවා. රහත් වෙනවා කියන අදහසින් අයින්ට වෙනවා. ඔව්. ඒ බලන්න රහත් වෙනවා කියන අදහසත් ඒ කියන්නේ උපාදාන වෙනවා. ඒකත් අත්හැරියාම තමයි ආනන්ද හැමතුරු රහත් බවට පත් මේ මනසෙම සබහා දහමේ න්‍යායක් ක්‍රියාත්මක වෙනවා. අපිට හිතන්න බැරි එකක්. ඒ කියන්නේ මේක සිතුවිලි වලට අයිති එකක් නෙමෙයි. ඒකයි මේ ඥායස්ස අධිගමය කියන්නේ සිතුවිලි වලට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අධිගමය කියන්නේ අර මිදීම ඇත්තට මිදීමක් බවට පත් වෙනවා. හැබැයි ඒක අපිට හිතලා කරන්න බෑ. ඒ කියන්නේ එතන ඉඳලා යා සිතුවිලි ලෝකේ නැහැ. ඔව්. කවුරු හරි මරන්න ආවත් එයා එයා ඔහෙ බෙල්ල තියෙනවා ඒක කපල යනවා එච්චර තමයි. එතන ආත්මයන් ඒ ෂනේ විතර එයා දකින්නේ. ඒ ෂනේ ඇති වෙනව නැති වෙනව දකිනකොට මරණ කතාවකුත් නැහැ. පුජ්‍යලේකුත් නැහැ. කෙනෙක් නැහැ. අර ගහක් වගේ. කුලඟ වගේ. සබහාදහමම තමන් බාට වගේ සබහාදහමෙන් තොර දෙයක් නැති වෙනවා. කෙනා පුජ්‍යලේ ආය සලායතන නිරෝධෝ කියන එකට එනවා. සියලු ආයතන නිරෝධයට යනවා. භව නිරෝධයට යනවා. භවයක් කියන එකක් නැහැ. දෙයක් නැහැනේ. දෙයක් නැතන භවයක් නැහැ. භව නිරෝධයට එනවා. ඉතින් සලආයතන නිරෝධයට එනවා. ආයතන වලින් හදන දේවල් වල භවයක් නැහැ. දෙයක් නැහැ. දෙයක් නැති තැන ධර්මතාවය දකිනවා. සෝ ධම්මං පස්සේ සෝමං පස්සේ අන්න බුද්ධ ස්වභාවයට අවදි වෙලා. එතනයි බුද්ධ. අති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ මේ සිතුවිලි නිසානේ ඔක්කොම තියෙන්නේ කරදර. සිතුවිලි නැත්නම් බුද්ධ ස්වභාවය තුළ කිසිම අපි අසරණ වීමක් නැහැ. එතනයි සරණ තියෙන්නේ. එතනයි නැත්ති මේ සරණාගයන් ධම්මෝ මේ සරණ වරන් ඒ ධර්මතාවයේ දකින්න එක සංඝ කියන්නේ අරමුණෙන් අරමුණ දැක දැක මිදෙන එක. සත්‍ය දකින්න එක. නිමි සිතට එන අරමුණ නෙමෙයි සිත කියන්නේ වෙන දෙයක් නැහැනේ. ඔක ලියලා ලියලා ගත්තාම ඒක මොහොත ඒක අරමුණයි එන්නේ. ඔව් ඒක. ඒ අරමුණ දැකින්න විතර අපිට තියෙන්නේ. ඒකයි යෝනිසෝ මානසිකාරයෙන් සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ. අපි මේ නිවන් මාර්ගට ක්‍රියා ඒ කියන්නේ කෘත්‍ය ඥානය කියන්නේ අපි කරන එකම දේ එච්චරයි. එන එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක. සත්‍ය. අපි සැහැල්ලුවෙන් කටයුතු කරන්න ඕනේ. ඉතුරු දේ සබහාදාමට අනුව සිද්ධ වෙනවා. අන්න එහෙම හිතාගෙන සැහැල්ලුවෙන් ඉන්න. සැහැල්ලුවෙන්. ඒක සබහාදාමට අනුව සිද්ධ වෙන්නේ. අන්න එහෙම හිතන්න. <laughs> හරි සරලයි සුන්දරයි කතාව. කලබල වෙන්නෙත් නෑ. ඒක වෙනම වෙලාවක වෙයි. තමන් ඇත්තටම එහෙම වුණාම වෙනවා. වැඩි ඕක උපාදාන කරගන්න කිව්වොත් ඒක වෙන්නේ නැහැ. අර හැබැයි තමන්ට සිහියක් තියෙනවනේ යම්කිසි අවබෝධයක් තියෙනවනේ එහෙම අවදියක් ඇති වෙනවා කියලා. ආ. සීනේ නැගිටිනවා වගේ එහෙම අවදිමත් ස්වභාවයක් ඇති වෙනවා කියන එකට යම්කිසි තමන්ට සිහියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම අවදි වෙනකොට තමන් දන්නවා එතකොට මටක් ගලා මේ අවදිය කියලා. ඒ කාට කියා ගන්න බෑ සිතවිල්ලකුත් නෙමෙයි අතුලාන්තර දැනෙන. මේ ලෝකෙ මිදිලා ඉන්න ස්වභාවයක් නිකන් දැනෙන එකක්. ඒක හරි සුන්දර දැනීම. ඒ සාන්ත සෝයක් දැනෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒක දැනෙන්නේ සාන්ත සෝයක් විදියට. මහා සෝයක් විදියට ලෝකෙට සම්බන්ධයක් නැහැ වගේ. ලෝකයෙන් සම්බන්ධ ගිලි වුණා වගේ. තමන්ගේ හිතෙන් එතන ඒ අවදියයි එන්නේ. ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ඒ තුල අර ලෝකෙට තිබුණු කම්පණය වෙන ස්වභාවය ටික ටික ටික ටික දියවිගෙන ගිහිල්ලා නොදැනීම ස්වභාවයකට එනවා. ඒක අර මුලින් එනවා යනවා එක තමයි සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියන්නේ. මුලින් අර එනවා යනවා වගේ එකක් නිවන් දකිනවා කියන්නේ ඒකයි. නිවන් දැක දැක යනවා කියන්නේ ඒකයි. නිවන් නිවන් දකිනවා කියන්නේ අර ඈත දොරක් දොර ඇරලා තියෙනවා වගේ ඈතින් නම් දකිනවා වගේ. හැබැයි ඒක නිවනට පත් වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ දොරෙන් එළියට ගියා වගේ. තමන් තමන්ගෙන් එළියට ගියා වෙනවා. ආයතන නිරෝධිත වෙනවා. මගේ ආයතන වලින් තමන් මිදෙනවා. අනුමුඤ්ඤුතු කම්මතා මිදුණා. කියන්නේ ආදීනානුපස්සනා දැක්කා මේකේ ආදීන මුකුත් නැති බව දැකලා මුඤ්ඤුතු කම්මතා මිදුණා. පටිසංකා සැකයක් නැ තමන්ට ප්‍රත්‍යක්ෂයි. පටිසංකා ඥානෙ අන්න සංකාර උපේක්ෂා ඥානෙ කියන්නේ සියල්ලම සංකාර එතනින් තමන්ටම දැනෙනවා. එතනින් නැවත නැවත එහෙම කම්පණයකට යන්නේ නැහැ කියලා දකිනවා. හැබැයි කවුරුවත් දන්නේ නැහැ තමන්ටමයි සාන්දිටික වෙන්නේ. බාහිරට පේන්නේ නැහැ. බාහිර වෙන්ද විදියට වැඩ කරනවාමයි වෙන්ද විදියටම කටයුතු සිද්ධ වෙනවා. තමන්ට දැනෙනවා. තමන්ට දැනෙනවා තමන් මිදිලා බව. ඔබතුමිය ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔබතුමිය නිවන් <laughs> දකින්න ඇත්තටම කිව්වොත් නේ ආරි භූමිය අඳුරනවා. ඔබතුමිය ඇත්තටම ඇත්තටම මේ ආරි භූමියට ඉතින් ඔබතුමිය ආර්යයන් වහන්සේ ආරි භූමිය තමයි ආර්යයන් වහන්සේගේ ස්වභාවයේ බික්කු කියන ස්වභාවයට එනවා. මේ දැන් මේ මොහොතේ ඔබතුමිය අවබෝධයටපත් වෙනවා. එහෙමයි. ඉතින් ඔබතුමිය අපිට දැනෙන විදිහට නම් මේ යම්කිසි මොහොතක මේ නියත සම්බෝධි පරායනයි. ඔබතුමිය වොත්සග්ග පරිණාම වෙලා ඉන්නේ නිවනට නැමුණක් කොට පවතින්නේ. ඔබතුමිය දුගතියක නැවත උප්පත්තියක් නැහැ. සමහරට මේ ආත්ම භාවය වෙන්නේ නැති මේ දිවනටපත් වෙන. ඉතින් ඔබතුමිය දිට්ඨිය හඳුනන සම්මා දිට්ඨිය හඳුනනවා ආර්ය භූමිය හඳුනනවා ආරෂ්ඨාංග මාර්ගයට එනවා. මේ මේ මාර්ගය කියන්නේ මෙන්න මෙතන අවදියට එන එක. සම්මා දිට්ඨිය තියෙන එතන. එතන තමයි සම්මා ආජීව හැම මොහොතෙම තමන්ගේ ජීවිකාව ගෙවෙන්නේ එතන දැක දැක. දකින්න උත්සාහ කරනවා එක්ක එක සිහිය පවත්වනවා. සිහිය පවත්වන එකම තමයි. සම්මා ආජීව. සම්මා සංකප්ප සම්මා කම්මන්ත මොන කාර්ය කරත් මොන සංකල්පනාවක් මෙතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සත්‍ය දකින්න එක. දරුවන්ගේ වැඩ කරත්, ගෙදර දොරේ වැඩ කරත් මොන දේ කරත් අර කුක්කුට මිච්ඡා වැද්දට මස් ටික කපලා උයලා දෙන්නේ සෝවන්නේ අන්න ඒ වගේ ඕන දෙයක් තමන් කරනවා තමන් ඒ තමන්ගේ කරගන්නේ කරන කිසිම දෙයක් තමන් කරගන්නේ තමන්ගේ කරගන්නේ සිතුවිලි කරගන්නේ සිතුවිලි වල තමන් ඉන්නේ සිතුවිලි කරගන්න එක තමන්ගේ ඒව කරනවා කතාත් කරනවා ඔක්කොම කරනවා නමුත් තමන් හරි සුවයක් තියෙනවා තන ඒතන් සාන්තන් ඒතන් ප්‍රණීතන් යදිදා සම්ප සංකාර සමතෝ ඒ සංස්කාර සිතුවිලි සමතේ වුණු තැන මහා සාන්තයක් තියෙනවා සබ්බූපති පටිසග්ගෝ අර මේ දක්වා ඔබතුමිය තියෙන පුරුදු තමයි තියෙන්නේ සබ්බූපති කියන්නේ. ඒ පුරුදු ටික ටික ඔබතුමියගේ පුරුදු තියෙනකන් තමයි ඒව තමයි පොඩ්ඩක් ඒව තමයි ඝනට උපදි වෙලා තියෙ උපදි ගොඩවල් කියලා කියන්නේ. සබ්බූපති පටිනිස්සග්ගෝ. ඒව පටිනිස්සග්ගෝ කියන්නේ ලියනවා ටික ටික. ගැට ලියනවා වගේ ඒව ලියනවා ගැට ගැලලා තියෙනවා. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිච්චසග්ගාන් පස්සේ ඒක නැවත නැවත ඔබතුමට අලුතෙන් සකස් වෙන්නේ අලුතෙන් මේ ලෝකේ ඇත්ත කරගෙන ඔබතුමේ දුක් විඳින්න යන්නේ වැටෙනවද කියන එක? ඔව්. ඔව් ගොඩාක් ඔබතුමිය කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැහැ. සාලි තිබ්බොත් එහෙමයි නැති වුණත් එහෙමයි තිබ්බත් එකයි නැත්ත් එකයි අටලෝ දහමේ කම්පා නොවන අර මහා පුරුෂෝ කියන තැනට. අන්ත වලින් මිදිලා ඕනම අන්තයකට ඕන අන්තයක් එකයි. ඕනම මොහොතක hina වෙන්න පුළුවන් ඒ කියන්නේ. එහෙමයි යෝබන්තේ විදිත්තාන මජ්ජේ මන්තාන අලිප්පති තම්බුවේ මහා පුරුෂෝ හේද සිඹරි මජ්ජක යෝබ අන්තවලින් මිදිලා අත නැත අන්තවලින් පලක් සිප්පත් එකයි නෑ යෝබන්තේ විදිත්තාන මජ්ජේ මන්තාන කිසිම තැනක ඇලෙන්නේ නෑ මැදක් නෑ ඇලෙන්න කොහෙවත් විඥානයේ තියෙන මැදක් තිබ්බ නාම රූප මැද්ද සිතක් තියෙන ඒ සිතක් නෑ ඇලෙන්න මජ්ජේ මන්තාන අලිප්පති තම්බුහි මහා පුරුෂෝ ඔබ ඔබතුමිය දැන් මහා පුරුෂ ගොඩේ ඡේද චුම්බනි මජ්ජක කොහෙවත් ගැට ගහන්නේ නැහැ. ඇත්තරම දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේ ගේදා නයිජාතු ගබ්බසේයම් පුනරේතිති. අවිතන මේ වාක්‍ය ඔබතුමීට ගැලපෙනවා. නැවත උත්පත්තියක් නන්නේ. එහෙමයි සර් නමස්කාර. නයිජාතු ගබ්බසේයම් පුනරේති. මම මහා සසරක අවසානයේ දකිනවා. එහෙමයි. කොහොමද නිවන් දකිනවා? එහෙමයි සර්. ඒක තමයි කම්පණේ, චිත්ත කම්පණේ. නමුත් තාම ඵලයටපත් වෙලා නැහැ. එහෙමයි. දැන් කෘත්‍ය ඥානය ඔබතුමියට දැන් තියෙනවා. දැන් ඔබතුමියට පුළුවන් ඔක දකින්න මාර්ගේ යන්න පුළුවන්. ආරස්ථාක මාර්ගයට වැටෙනවා ඔබතුමිය. ඔව්. හැබැයි ඔබතුමියට කෘතඥානය තියෙන කවදා හෝ ඔබතුමියටම තමයි ඒක දැනගන්නේ. ඔබතුමිය සියල්ලෙන් මිදුණු බව. එහෙම නැතත් ඔබතුමිය මේ හුස්ම ටික ගියත් දැන් නම් බය වෙන්න කිසිම කාරණයක් නැහැ. මරණයකුත් නැහැ. ඔබතුමියට දුගතියකුත් නැහැ. ඔබතුමිය කොහේ හරි දුගතියක. ඒක ඔබතුමිය එක්ක සුදස්සිය සුදස්සිය අකනිතාව එයින් ඔබතුමිය අවසානයි. උත්සාහවත්. සුද්ධ වෙලා ඉවරයි ඔබතුමියගේ අභ්‍යන්තරයේ දෘෂ්ටි වලින් ඔබතුමිය මිදිලා. එහෙමයි. ඒක අවිද්‍යාව භූමිය ඔබතුමිය හඳුනාගෙන. ඔව්. මට ඒක තමයි මට ස්වාමීන් වහන්සේ හරි සතුටුයි අපිට. කතරගම කතා කරන්න ලැබුණ එක ලොකු වෙනස් කියලා හිතනවා මේ වෙලාවේ කියන්නේ මම මගන මග දැනගෙන නොදැන දැන නොදැන තමයි මේක මේ මට තේරුණා මම දැකපු දේ වැරද්ද නෙමෙයි ඔබතුමීට වැටුණා ඔබතුමීට මහා වාග්යක් තමයි ඇත්තටම ඒ අවබෝධය තුල ඇති වෙලා තියෙන දැන් කවුරු හරි කලින් කිව්වනේ අහපු අහපු හැමෝම කිව්වා කියලා වැරදිලා කියලා. ඔව් වැරදිලා මම වැරදි පාරට යනවා කියලා කිව්වේ. අන්න උන් තැනාට මේ දුරකතනේ දැන් දීලා තියෙන ඔබතුමීට සත්‍යය හම්බෙන්නේ. එහෙමයි සම්මානට <laughs> මට මේ ධර්මය අහන වෙලාවේ මට තේරුණා මේක ඉදිරිපත් කරලා කොහොම හරි මේක දැනගන්න ඕනේ කියලා. මේ නම්බර එක හුඟක් කල් හෙව්වා මම දැන් මේ අහපු දවසේ නම් මට මේක කියලා මේ දැනගන්න මම මේ නොමග යමක නෙමෙයි ඉන්නේ මොකද්ද කියන එක දැනගන්න මේ ගොඩාක් ඔබතුමා සතුටින් කටයුතු කරන්න. ගෙදර දොරේ කටයුතු ඕන දෙයක් සතුටින් කරන්න. ඔබතුමා කොහොමවත් අර ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල තමයි ඉන්නේ. ඒක අපි අමුතෙන් කරන දෙයක් නෙමෙයි. අපි හැම මොහොතෙම ඔබතුමිය හොඳින් මෙනෙහි කරලා සත්‍යයට එන්න, සත්‍යයම දකින්න හැමතැනම. මොන දුකට වැටුණත්, මොන අසනීප වුණත්, දරුවෙක් අසනීප වුණා. හැමතිස්සෙම ඔබතුමිය බොහොම සාන්ත සුවයෙන් කටයුතු කරන්න. සත්‍ය දකින්න. වෙහෙස වෙලා, මාන්සි වෙලා ඒ එතන එතන කටයුතු කරන්න. නමුත් අධ්‍යාත්මිකව සත්‍ය දකින්න. එහෙමයි ගන්න. ඒක මොනවා හරි සිද්ධියක් වෙච්ච ගමන් සමහරවිට කම්පැනික් ඇති වෙනවා. නමුත් මේක හිතුව ගමන් මට ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ එනවා යනවනේ. ඔව්. එනවා යනවා. ඒ කියන්නේ නිවන් දකින්න. ඔව් ඒක තුලම ඉන්න බෑ. ඒක තමයි සමාහිත සමාධිය, අසමාහිත සමාධිය කියන්නේ අර අර ගෝධික ස්වාමීන් වහන්සේ ඔය වගේ එනවා යනවනේ. උන්වහන්සේ කියනවානේ බුදුන් වහන්සේට බෑ දැකලා මේ ඔය අන්තර විඥානේ ගිය තැන ඒ කියන්නේ පතිත වෙනවා අපපතිත ඒ කියන්නේ එනවා යනවා නිවන. ඔය නිවන් දකින්න එක තමයි එනවා යනවා සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියන්නේ ඒකට. අර ගෝධික ස්වාමීන් වහන්සේ අර අර අර අර ඔය පිළින් මිදුණු අවස්ථාවේනේ සිත හිත අර ගැලසිඳ ගන්නෙ. ඒ ඒ අවා සමාධියක් තියෙන. ඒ කියන්නේ එතනත් සමාධිමත් සිතකින් පිහිටන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. නමුත් ඒක පවතින්නේ නැහැ, ගිලිනවා. පවතින්නේ. මොකද තාම ආත්ම සංඥාව තුළ ගිලීලා නැහැ. නමුත් අර අතනින් අර නිවන් මොහොතේ අර විඥාන අනිදස්සනුන මොහොතේ ගැලසිද ගන්නවා. එතන ඒක ඒක සියදි වෙනසා ගැනීමක්. ඒක බුදුදහමේ අන්තිම මායя ගියතන හෙව්වා කියනවානේ. ඒ කියන්නේ විඥානේ බැසගත්තු තැනක් නැහැ. ඒක නිසා උපත්ය පනවන්න බෑ. ඊට පස්සේ කියන්නේ බුදුන් වහන්සේ මේ මේ රහතන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන්න කියලා. භික්ෂුන් වහන්සේලාට මා විඥානේ බැසගත් තැනක් හොයන්න බෑ කියන්නේ. නැවත උප්පත්තියක් නැහැ. නැහැ. නිවන් දැකලා ඉවරයි. නිවන් දකින්න මොහොතේ තමයි කියලා සිඳගත්තේ. හැබැයි ඕවා ඕවා සාමාන්‍යයෙන් ධර්මයේ තුල තියෙන කාරණා ඕවා දැන් වැරදිට ගන්න පුළුවන් කවුරු හරි වුණොත් එහෙම දැන් වෙනින් දේවල් වලට රැවටිලා කියලා සිඳ ගන්නත් පුළුවන්. ඒක නිසා මේ ඒක නිකන් ඒක නිකන් දකින්න සංකාරයක් විදියට. ඒක ගන්න එපා ඕනකට වැඩි ඒක මේ එවැනි කටයුතු වලට යන්න එපා මොකද ධර්මයේ තුල එවැනි දෙයකට ඉඩක් නැහැ. මේ මිදෙන බව Tamanට දැනෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔක වැරදිට අල්ලගන්න පුළුවන් ධර්මය හරියටම අවබෝධ වුණු කෙනෙකුට ඔන්න ගැටලුවක් නැහැ. එයා ඒ අවස්ථාව දකිනවා. ඒ ගෝධික වික්ෂුණාහසගේ අවස්ථාවට දකින්නට අධ්‍යක්ෂණක් වෙනවා. එතකොට එයාට නිර්මලව දැනෙනවා ධර්මයෙන්. ඒක ඒක අර ටික ටික තමයි ප්‍රකට වෙන්නේ ප්‍රකට වෙවිලා තමයි ඒක අර පටිනිස්සක් ගන්න කියන කන්ටෙන්ට් එක. නැවත සකස් නෝ ඒ කියන්නේ බාහිරත් එක්ක කිසිම දෙයක් සම්බන්ධයක් නැති වෙන තැනටම එනවා. දැන් දරුවා මරුණත් නිකන් අර ගාණක් නැති වෙන තැනටම එනවා. දරුවෙක් කියලා නැති තැනටම එනවා. මේ මෙතන කියන තැන දරුවෙක් කියලා සංඥාව සම්පූර්ණයෙන්ම නැති වෙන තැන බාහිරින් අපිට පේන්නේ. එහෙමයි. දැන් ලෝකේ නැති තැන සමුනුත් නැහැ. තමන්නේ. අන්න ඒ වගේ දැන් කොහොමද තේරෙන්නේ ඝන සංඥාව කියන්නේ? ලෝකේ නැත්තම් මමත් නැහැ. අපි පැඳිලා තියෙන සංඥානේ දරු සංඥා වගේවා. ඔව්. ඒවා කඩන්න හරි අමාරු නිතරම කාන්තාවන්ට අමාරුයි. එහෙමයි සංඥා. වැදලා ඉන්නේ දරුවෝ. දරුවෝ ගෙවල් දරුවෝ සතින් වැදලා ඉන්නේ. අනිත් එක සමහර කාන්තාවෝ රත්තරන් වලට බැඳිලා. ඔව්. ඒවා කඩන්නම බැරි විදිහට. ඉතින් ඒවා කැඩෙනවා කියන්නේ එයා අනිවාර්යයෙන්ම අනිත් සංසාරේ පතාගෙන ඇවිල්ලානේ ඔය අම්මලා වෙලා නේද මේ. ආ එහෙමත් නෑ එහෙමත් නෑ එහෙමත් නෑ. මේ ආභෝතේ වෙන කෙනාට එහෙම සංසාරයක් නැති වෙනවා. එහෙම ඔව්. අයි ශනේ දකින්නවා. ශනේ දකින්නවා. එතකොට අර දෘෂ්ටි වල කතාවේ තිබුණේ සංසාරේ. ඔව්. එහෙමයි. දැන් දෘෂ්ටි ගැන නැත්තම් සංසාර කතාව නැති වෙනවා. නැති වෙනවා. එතකොට ආයි දිව්‍ය ලෝක කතා, නිර කතා, ඒවා මුකුත් නැති වෙනවා සංසාර කතාවක් නැති වෙනවා. ඔව් මේක ඇතුළේ ඉනකොට තමයි මේ ඔක්කොම අල්ලගෙන ඉන්නේ. සිස්ටම් එකක් දකින්නවා. දකින්න. හැදෙන විදිය දකින්න. ඒකයි කිව්වේ සමුදේ ඥානයි. එහෙමයි ඥානත්. එහෙමයි. සමුදේ ඥානයි කියන්නේ මේ සිස්ටම් එක දකින්න. එහෙමයි. අනාත්ම සිස්ටම් එක දකින්න. එහෙමයි. දැන් වැටුණානේ. එහෙමයි සංගම් ඒක තව හොඳින් මෙනෙහි කරන්න. දැන් දැන් අපි දේශනා කරානේ. ඔබතුමිය දැන් දැන් හොඳින් මෙනෙහි කරන්න දැන් විවේකී අවස්ථාවකදී ওই ධම්මට්ටේ ඥානෙ තව හොඳින් වැඩි කරගන්න. ඒ කියන්නේ මේ සිස්ටම් එක දකින්න. මෙතන අනාත්මීය කතාවක් දකින්න. එතනින් තමයි ඒක අවදි වෙවි එන්නේ. එතකොට තමයි අර අතන අර අර සිතිවිලි වලින් මිදෙන අවදිය වැඩි වෙනවා. එතකොට සිහිය හදින් එතන එනවා අවදිමත් වෙවි. ඒ අවදිය තුළට ඊට පස්සේ ඒ අවදියම තමයි ඊට පස්සේ ආයි වෙන කෙනෙක් නැහැ. අවදිය තුලක් කෙනෙක් නැහැ. ඒක මා ඒක දැනෙන්නේ මහා සාන්ත ගතියකින්. එතන වෙන වෙන දැනීමක් නැහැ. එතන සාන්ත සෝයක් තමයි දැනෙන්නේ. දැන් සබහදාමත් එක්කලා ලඟ වෙලා දැනෙනවා. අනේ ගහකට නිකන් අතුසෙල වෙනකොට වුණත් දැන් හරි සුන්දර විදියට දැනෙන්නේ. වෙනද විදියට නෙමෙයි. අර ලෝතුරු සෝය තමයි දැනෙන්නේ හැමතැනම. ගහක අත්තක් කියලා වුණත් හුලඟක් හැමුවත් රැස්සක් රැස්සක් හරි පුදුමාකාර විදියට දැන් සබහදාම නිකන් ඔලුව අත ගන්නවා. ඒ ඒක සබහදාමට ලඟ වෙනවා ටික ටික. මේ ජීවත් වෙලා ඉන්නකොටම මැරෙනවා වගේ දෙයක්. මැරිලා සබහදාම වෙනවා වගේ. දැන් අපි හිතමු අන්තිම හුස්ම බින්දුව කියලා සබහදාමනේ තියෙන්නේ එතකොට. අන්න ඒක දැනුත් සිද්ධ වෙනවා. රතනනාද සෝපරිශේෂ නිබ්බාන කියන මේ දැනුත් ඒකයි අයිතිවේ සබදාම ඔළුව අත ගන්නවා වගේ කිය. සබදාමට අවදි වෙන්න. පුදුම හිතෙනවා ඔක කියනකොට. හැබැයි ඔක දැනෙන්නේ ඕක දැනෙන්නේ මා සාන්ත ගතියකින්. අමුතුම සාන්ත ස්වභාවයකින් දැනෙන්නේ. ඒකට කියන්න වචන නැහැ. අර නිකන් නිකන් අර ඔක්කොම ඔක්කොම අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. එහෙම දෙයක් නෑ මෙයාට. හැබැයි වෙනද වැඩේ හොඳට hina වෙයි ඔක්කොම කරන්න පුළුවන්. හා. පුදුම සැහැල්ලුවකින් වැඩ කරනවා. ඒක හරි පුදුමයි. අර පුජ්ජුත්තරා වගේ අපිට කතා වලින් පේනවා දැන් පුජ්ජුත්තරා කියන්නේ වැඩකාරක හැටියක්නේ. ඔව්. නමුත් බලන්නේ ඔක්කොම වේදනා අර මෝල් ගහෙන් ගහනවානේ. සාම හරි ඒත් බලන්න ඒ වගේ කතාවස් වලින් අපිට ඒක පේනවා ඒ කියන්නේ ඒ ඒත් බොහොම සහැල්ලුවෙන් ගන්නවා කියන්නේ අර මෛත්‍රී කරනවා ඔතන අර සාමා කියන කතාවේදී අපිට මතක නේද ඔය එක කතාවක තියෙනවානේ මේ මාලිගාවට දාලා ගිනි තියෙනවානේ මේ කවුද කවුද කතාවේ ඉන්නේ මේ බුදුන් වහන්සේගේ රුවට ඇල්ම දක්වපු කාන්තාවක් ඉන්නේ කවුද මේ මේ බුදුන් වහන්සේව විවාහ කරගන්න ඕනි කියලා දෙමාපියන්ට මේ අර අවිටිලි කරන්නේ කවුද මේ එයා බිසව වෙනවානේ ඊට පස්සේ මේ කොසල් මේ අපිට කවුද කවුද එයා බිසව වෙනවානේ මේ කවුද මල්ලිකා නෑ හොඳ කතා වස්තුවක් තියෙනවා එහෙම අන්තිමටම එයා අපේ නම සිහියට එන්නේ නැහැ අර එතන එහෙම කතාවස්තුවක් අහලා තියෙනවනේ. අන්තිමට අහලා තියෙනවා. අහලා තියෙනවා. ඒ රාජ්‍ය බිසව අනිත් බිසව මාලිගයට දාලා ගිනි ගිනි ගිනි තියෙනවා. අන්තිමට සාමා බිසවද කවද නේද ඒ නම? මෛත්‍රී කරනවා මේ වෛර කරන්නේ මහා මොකද එයා සෝතාපන්නයි. එයා දකින්නේ අතන තව බාහිර කෙනෙක්ට එහෙම අපිට පුජ්‍යලයකට කේන්තියක් තරහක් හටගන්නේ නැහැ එයාට. එයා ගිනි ගත්තා. එතන පේන මහා කරුණා ඒතර මහා කරුණාවක් උපදිනවා. ඒකයි අපි කියන්නේ බුද්ධ ස්වභාවය තුළ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියන එක. දැන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියන එක මහා කරුණාවක් අතර තියෙනවා. ඔය අවධිය තුළ. අවදි වුණ කෙනෙක්ට විතරයි ඒක ප්‍රත්‍යක්ෂතාවයෙන් දැනෙනවා. මේ මෛත් මහා මෛත්‍රියත් අප්‍රමාණ චේතෝ විමුක්තිය එතන තියෙන්නේ. ඒ බුද්ධ ස්වභාවය තුළ. එතන මහා මෛත්‍රිය තියෙන්නේ. අතර මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නේ. නමුත් අපේ මේ පොත්පත් ලියාගෙන ගොඩාක් කතාවල තියෙනවා අනාගතයේ මෛත්‍රී බුදුන් කියලා කෙනෙක් උපදිනවා. එතකොට නිවන් කියලා පාරමිතා පුරන කතාවක්. මේක තනිකර පටලැවිල්ලක්. පටලැවිල්ලක්. මේක අර මේ කැරට්ටාලේ අශ්වයාගේ ඉස්සරහින් තියලා කැරට්ටාලේ කන්න යනවා වගේ වැඩක්. අර උප උප්පත්තියේ තියෙන තණ්හාවට භව තණ්හාවට භවයේ පතන්න ඉස්සරහට තිබ්බ මෛත්‍රී බුදුන්. මේ පොත් කියලා තියෙනවා එහෙම. එහෙමයි. දැන් මේ ඔක්කොම පුදුමාකාර විදිහට මේ සත්‍ය ධර්මය එළියට එනකොට අපිට බුදු පිළිතර ඔය කියන්නත් බෑ. මේවා කියන්න බෑ. කොහොමද කියන්නේ? මේ පොත් කියලා තියෙන විදිහට කොහොමද කියන්නේ? දැන් ඒ උනට අපිට පේනවා දැන් මොකද දැන් මේ මේ ස්වභාවයට අවදි වෙනකොට මොහොත විතරයිනේ. මොහොත තුල ඔක්කොම සංඛාරා වෙනවානේ. මෙලොවක් නෑ පරලොවක් නෑනේ. එතන ගන්නවානේ. අති භික්කවේ තදායතන න පටවින ආපොන තේජොන වායු කියලා ගන්නවානේ. නායන් ලෝකන පරලෝකෝ මෙලොවක් නෑ පරලොවක් නෑ කියලා. නා ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් න අපටිත්තන් අපවත්තන් අනාරම්මණං කියලා කියනවානේ. උප්පත්තිය පැවැත්මක් ඉපදීමක් මුකුත් නැහැ කියනවානේ. මුකුත්. දැන් සංඛාර සංඛාරවල මුකුත්ම නැහැනේ ඔක්කොම බොරු වෙනවානේ. බොරු. එතකොට අනාගතේ උපදින බුද්ධ කියලා දෙයක් ඔයෙත් තියෙන්නේ. ඒකත් සංඛාරයන්. ඔක්කොම සිතුවිලිනේ දිව්‍ය ලෝකයක් ඔයෙත් තියෙන්නේ. ඒකත් සංඛාරයන්. සංඛාරයන්. මේ හැබැයි අවබෝධයට එන කෙනාට විතරයි මේක වැටහෙන්නේ. මේ සේරම ඔක්කොම සංඛාරක. ඔව්. එතකොට මේ මොහොත විතරයි. බුදුන් උපදින්නෙත් මේ මොහොතේ. බුදු වෙන්නෙත් මේ මොහොතේ. පිරිනම් පාන්නෙත් මේ මොහොතේ. ඒ මගුලම තියෙන්නේ මේ මොහොත තුල, ඒ සාන්ත සුවේ තුල. වැටහෙනවද? අයි මොහොත විතරයිනේ තියෙන්නේ. ඔබතුමිය මේ මොහොතේ කෝල් කරත්, හෙට කෝල් කරත් මේ මොහොත විතරයිනේ. ලබන අවුරුද්දේ කෝල් කරත් මොහොතනේ කෝල් කරන්නේ. මොහොත. එතකොට දැන් මේ බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ මොහොතෙමනේ. මොහොත. ඉතින් ඒ බුද්ධ වෙන්නේ මේ මොහොතමනේ බුදු වෙන්නේ. එතකොට බුදුන් පිරිනවම් පාන්නේ ඉපදෙන්නේ බුදු වෙන්නේ පිරිනවම් පාන්නේ ඔක්කොම කතා වෙනවා ඔක්කොම වෙනස් වෙනවා තවත් තියනවා කියන්න දැන් ඒවා ටික කියන්න නැතුව ඉන්න ඕනි දැම්මම තවුණ අපි බලමු මේ සමාජයට ලොකුවට ගැටෙනවා තව ඔක්කොම කියතයි ගොඩාක් කියතයි ඔය විදිහට තව ගොඩාක් කියන්න තියෙනවා ඔය කියන්නේ ඔය වගේ දේවල් නම් තව ගොඩාක් තියෙනවා ඔක්කොම පොත්වල අනිත් පැත්තට ලියලා තියෙනවා ඒ කියන්නේ පෘථග්ජන භූමියට අර භවය පතන්න හේතුත් වෙනවා. මොකද පාරමිතා පතන පුරණ කතාවකට එනවා. මොකද භවයට පත දැන් ලෞකික භූමිය ප්‍රයක් ඕනනේ. ඊට පුදින තනක් ඕනනේ. ඒක නිසා තමයි ආයි බුදු කෙනෙක් පහල වෙනවා කියලා දාගෙන ඔය මෛත්‍රී බුදුන් හැමදාම එනවා. ඒ කියන්නේ කවදා කොයි කාලෙක හරි ආයි ආයි කොස්තරාරි බුදුන්ට ආයි මෛත්‍රී බුදුන් කෙනෙක් ඉස්සරහා ඉන්නවා. ඒ. කරත්තලේ වගේ තමයි. මේක තමයි. ඒක බල බල අපේ යන්න හදනවා <laughs> භවය පටන් හදනවා භවය භව නිරෝධෙට මේ තියෙනවා පුදුමාකාර ඒ කියන්නේ මේ සිතනේ සිත නැති වෙන තැනනේ සිත දරා ගන්න බෑ ආත්ම සංඥාවට මේ ආත්ම සංඥාවනේ සිත කියන්නේ එතකොට මේ ආත්මයක් නැති වෙන බව සිතට දරා ගන්න බෑ දරා ගන්න බෑ ඒක නිසා ඊගාව එක හොයනවා. පුනෝ පෝනෝ භවිකා නන්දි රාගසගත අපරදාපි නන්දනි. තණ්හාවේ ස්වභාවය. ආ ආ. ඒ දෙයක් තියනවා කියලා ගත්ත දැන් දෘෂ්ටිය <laughs> තණ්හාව තමයි ආත්මේ තියෙන්නේ. තියෙන්නේ. ඔව් එහෙමයි. ආත්ම සංඥා විහින තැන තණ්හක්ඛයෝ නිබ්බානෝ කියන තැනට එනවා. එනවා. දෙයක් නෑ ආස කරන්න. තණ්හා කරන්න. හැබැයි මේ පුතා කියන ආත්මේ සංඥාම තියෙන දෙයක් තියෙනවා කියලා. ලෝකයක් තියෙනවා භවයක් තියෙනවා දෙයක් තියෙනවා දිවි ලෝකයක් තියෙනවා නිරයක් තියෙනවා තියෙනවා තියෙනවා. ඔව් කියනවා. එතනමයි ආත්ම තණ්හා තියෙන්නේ. ඔය ඔක්කොම එකටයි බිඳ වැටෙන්නේ. ඔව්. ඒකයි මෙතන සක්කාය දිටි විචිකිච්ඡා කියලා තියෙන්නේ. අයි අයි සෝතාපන්න වෙනකොට තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන. ඔව්. ඒ කියන්නේ විචිකිච්ඡාව සැක සංකා දුරු වෙනවා කියන්නේ ඔක්කොම ටික දුරු වෙනවා. දුරු වෙනවා. ආයි මෙලවක් පරලවක් ඒ මොනවත් තියෙන විදිහක් නෑ මේ අවබෝධ වෙනකොට. ඒක ගන්නවානේ බුද්ධ ආදී අටතෙන් කෙරේ ඇති සැකේ දුරු වෙනවා කියලා. ඔව්. ඔය විචිකිච්ඡා පැහැදිලි කරනකොට. බුද්ධේකාංකති ධම්මේකාංකති සංඝේකාංකති සික්ඛාන්තේකාංකති අපරාන්තේකාංකති උබ්බන්තේකාංකති අපරාන්තේකාංකති උබ්බන්ත අපරාන්තේකාංකති පටිච්ච සමුප්පාද ධම්මේසුකාංකති සික්ඛේකාංකති කියලා කියන්නේ. ඔව් පේන්නේ නැද්ද එතකොට මේ කතාව ඔක්කොම දැන් ඔය කියපු කතාවේ තියෙනවා. ඔක්කොම කාංකති කියන්නේ සැකේ දුර වෙනවා. බුද්ධේකාංකති බුදුන් ගැන සැක දුර වෙනවා. ධම්මේකාංකති ධර්මයේ ගැන සැක දුර වෙනවා. සංඝේකාංකති සංඝයා ගැන සැක දුර වෙනවා. එතකොට පටිච්ච සමුප්පාද ධම්මේසුකාංකති පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන සැක සංකා දුර වෙනවා. ඊට පස්සේ පුබ්බන්තේ කාංකති අපරන්තේ කාංකති බාහිර දෙයක් නැහැ තිතෙත් දෙයක් නැහැ කියන ඒ සැක සංකා දුර වෙනවා පේනවද සික්කේ කාංකති ඉතින් කෙලු සංස්කාර ගැන සැකේ දුර වෙලා යනවා දුර වෙනවා දැන් දැන් වැටේනවද මේ චිකිච්ඡා කියන කාරණාව අති ගැඹීරයි ඒ සියල්ල මේකයි කිව්වේ ඔක්කොම ওই විදිහට කියන්න පුළුවන් ගොඩාක් තියෙනවා කියන්නේ ඒක ගොඩක් බුදුන් වහන්සේ එක එක තැන්වල දේශනා කරන ඒවායින් අපිට හොඳට වැටහෙනවා. හිස් හිස් මුදුන අවිද්‍යාවේ හත් කඩකට පැලෙන කියලා අර බාවාරි බ්‍රාහ්මණ කරන තත්ත්වේ සප්ත බොජ්ජංග වලින් අවිද්‍යාව බිඳෙන්නේ. අතන අවිද්‍යාව තියෙනකම් භව කතර යනවා. යනවා. හ්ම්. යනවා. අවිද්‍යාව අධිගාමී නිරෝධය තමයි මෙතන තියෙන්නේ. අවිද්‍යාව තුල ඉඳගෙන දිව්‍ය ලෝක මේවා පතනවා නේද? පිටතාවුවාම ඒක නෙමෙයි. අවිද්‍යාව පුදුමාකාර නිදහසක් ලබන්න ඕනේ. මේ මේ අද මේ මේ ටික ඇහෙනකොටම. එහෙම එහෙමයි සම්මත. කිසිම බැඳීමක් දෘෂ්ටියක් ඔබතුමේ ගාව තියෙන විදියක් නැහැ කොහෙටවත්. මරණයක්, මරබියක්. ඔව්. මේ ෂනේ විතරයි. ආ. ඒක සුපර්ඥානෙ කියන්නේ ඒකනේ. මේ ෂනේ මේ ෂනේ විතරනක් ඒ ෂනේ ප්‍රබස්සරයි. අයි අඟුලිමාල දන්නානේ අඟුලිමාල අර අඟුලිමාල සූත්‍රය දේශනා කරන දන්නවනේ. ඔව්. එතකොට අඟුලිමාලට අර විනිරුදාවෙන් අර වේදනාවෙන් කෑ ගහන අර කියනවනේ කියලා බුදුන් වහන්සේට කිව්වම කියනවනේ ඔබ කිසිදාක කෙනෙක් කොමල බවට අදිස්ථාන කරන්න එතනින් වේදනාව සමනය වෙයි කියලා. ඒක කමඨානන්නේ අඟුලිමාලට දෙන්නේ. අඟුලිමාල කියනවා ස්වාමීනි මම මෙච්චර මරලා තියෙනවා කියලා. ඊට පස්සේ අඟුලිමාල ඔබ භික්ෂුවක් විදියට මිනිවරලා තියනවාද? ඊට පස්සේ තමයි අඟුලිමාල තේරෙන මේ ෂනේ මේ ෂනේ විතරයි. මේ ෂනේ පමණයි. අර අර තේරෙම ඉවරයි එතකොට. ඉවරයි. එතකොට අලුත් ක්‍රමයක් ප්‍රබාස්වලයි. එතකොට කවදාවත් මිනිවරලා නැහැ. හරි බුදුම අදිස්ථානයක්. <laughs> අඟුලිමාල rahat වෙනවා ඒක ඒක මෙනෙහි කර. හරි බුදුමයි. අඟුලිමාලට මොකද තදින් වැදිලා තිබ්බේ ඔය මේ ඝාතන මරබිය. ඒ කියන්නේ මරණය අනිත් මරපේක. ඒක කඩන්න බුදුනාසේ දෙන බලන්නේ ඒ සම්මා ප්‍රයෝගය බලන්නේ බුදුනාසේ එතන එතන ගන්න උපක්‍රමය බලන්නේ. ඔව් අඟුලිමාල එහෙම හිතාගෙන ගියානම් ඒ කර්මයක් එක්ක ඒක දෙනවා නේද? ඒක ඒක තමයි අඟුලිමාලට කඩන්න අමාරු ඒකෙන් දිනුනා. ඒකෙන් වෙන්නුනා. ඔව්. ඔව්. මේ ෂනේ විතරයි කියලා දකින්න එක. ඒක තමයි අපි ඔබතුමීටත් කිව්වේ. එතන පුදුමාකාර සහැල්ලුවක් දැනෙන්න ඕනි කියලා. එහෙමයි. වැටහෙනවද ඒක? එහෙමයි. මේ ෂනේ විතරයි. මේ ෂනේත් නෑ. එතකොට 이르දියෙන් තමයි හැමදේම වෙන්නේ. කතා කරන්නේ, ඇවිදින්නේ, යන්නේ, කන්නේ, බොන්නේ සේරම 이르දියෙන්. ඔබතුමිය ඇත්තටම රහතන් වහන්සේ නමක් වගේ එතකොට. ධම්මදින්නා වගේ. නේද? විසාකා වැඩ කරනවා වගේ තියෙයි. විසාකා සෝතාපන්නයි. ඔව්. බාන්නකෝ. උග්‍ර සිටුතුමා නේ අනාගාමි. නේ. ඔව්. බාන්න කටයුතු කරන්න හැදුනේ. අපිට ඒක මහා ආශ්චර්යයක්. මේ ධර්මය අවබෝධ වුණාම හොඳට දැනෙනවා. ඔය ඔය සූත්‍ර පිටක අරගෙන බලන්න පොඩ්ඩක් ඔය තේර තේරි ගාථායම හොඳට දැනේ. සුභාතරණීගේ කතාවම බලන්න අර අහ ගලවලා දෙනවා අර තරුණයා අය අගේ කරනකොට. ඔබට මේ වටිනවද කියලා. <laughs> ඒ තරම් බලන්න මේ ඒ කියන්නේ එහෙම දැනෙනවා. මුදුනහම පුදුම ශක්තියක් තියෙනවා ඒ කියන්නේ. ඔව් ඒක තමයි. ඒක තමයි ඒ තරම් සාන්තං ඒ තරම් ප්‍රණීතං කියලා කියන්නේ එතන. ඒ ලෝතුරු සුවේ තියෙන්නේ. ඇත්තට මේ ලෝතුරු සුවේ මැරිලා හම්බන එකක් නෙමෙයිනේ. නැහැ. ඒකනේ මේ මේ මේ අපි කියනවානේ මේ අමෘතේ වලදනවා කියලා කියන්නේ ඕකටනේ. ලෝකෝත්තර සැපේනේ. මේ මැරිලා ලබන එකක් නෙමෙයි මේ දැන් මේ මොහොතේනේ. මේ අවබෝධය තුලනේ පස් වෙන්නේ. ඒකම වටින්නේ නැද්ද? කොයිතරම් ප්‍රතිලාභයක්ද? එහෙම බලනවා. දැනෙන්නේ නැද්ද? <laughs> ඉතින් බලන්න ඔබතුමේ මෙච්චර කාලයක් ඔය ඔය <laughs> වෘත්තීය මට්ටමින් ඉගෙනගෙන උපාධි <laughs> ගහලා ඩිග්‍රී ගහලා කරන්න තියෙන එකක් කරලා රැකියා කරලා මොනවා ලැබුණත් මොනවා කරත් වැඩක් නැහැ අවිද්‍යාව තුලම තමයි ඉඳලා තියෙන්නේ විද්‍යාව නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ ඒකනේ අවිද්‍යාව අවිද්‍යාව පටව ගහලා ඒ තේරම අවිද්‍යාව කියලා මට තේරෙනවා ඒ සියල්ල තුලින්ම මේක අවබෝධ කරගන්න තමයි ලැබපු ලොකුම ලාභය. රජවරු රජකම් අත්හැරියේ, සිටුවරු සිටුකම් අත්හරින්නේ ඇයි? මේක මානසිකයක් නේ. එහෙමයි. මහා නිධානය කියලා පෙන්නන්නේ. එහෙමයි. මනුස්සාත්මයක් ලැබිලා මහා නිධානයක් වැත්තා වගේ. එහෙමයි. මනුස්සාත්මෙක ඉපදුණු එකේ වටිනාකම තියෙන්නේ මෙතනයි කියලා මට තේරෙනවා. මේක වෙන වැඩක් නැහැ. තියෙන අගේ මේ වැටහීම තුලයි තියෙන්නේ. මේ වැටහීම තුලයි වෙන මිනිස්සෙක්ලා ඉපදෙන එකෙන් වැඩක් නැහැ නේ අනිත් අය මේක තේරුම් ගන්න නැහැ. බලන්න ලෝක ජනගහනේ කෝටි 800ක් කියලා. කී දෙනාටද තේරෙන්නේ? එහෙමයි දුකයි වෙනවා ඉතින් මං මේ දැන් ළඟ ඉන්න කෙනෙකුට මේක කිව්වට තේරෙන්නේ නැහැ. නැති බව වැටහෙන්නේ කාටද නේ? මහා පුරුෂයෙක් තමයි. ඒ කාන්තේ. <laughs> එහෙමයි. එහෙනම් ඔබට නිවන් සුව ලැබෙන්න ඕනේ වෙන දෙයක් අපිට කියන්න නැහැ. ඒ කොහොමද පුතුගේ කෝල් කරනකොට හිතේ නිකන් බයෙන් වගේ නේ මම බයෙන් කතා කරේ මට බනින් වහන්ට වෙන්නේ මේ පිස්සු කතාවක් දුමු දෝයක් දැනගනේ එහෙමයි සාරණාංශ අපි ඒකයි දුරකථනයේ හරිම කෙනාට ඔබතුමිය ගත්තා කියලා කිව්වේ එහෙමයි සාරණාංශ ඒක තමයි සෝතේ සෝතේ සරණයි ආන්ත සොයටපත් වෙනවා එතන සාන්තං යතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ සබ්බුපති පරිත්‍සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එහෙමයි සාන්ත එහෙමයි ප්‍රණීත සියලු සංස්කාර අත්හැරන තැන ඔබතුමේ සියලු සිතිවිලි වලින් මිදලා සාන්තයේ පත්වේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.